නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ සත්‍තහි භික්ඛවේ අච්චරියේ යබ්බූතේ ධම්මේ සමන්නාගතං හත්තකං ආලවකං ධාරේත ධාරීතාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය වාරයේ තෙක් මේ දවස මුල් කරගෙන පවත්වන මේ ධර්ම දේශනා මාලාවේ උපාදාන පරිවර්ත සූත්‍රය අනුව ඒ උපාදාන ස්කන්ධ එක එක සාකච්ඡා කරන්න යෙදුනා අද ඒ අනුව ඒකෙදිමාවත් එක්කම මාතුකා වශයෙන් ඉදිරියට තියාගන්න බලාපොරොත්තු වෙන්නේ හත්තක ආලවක සූත්‍රය කියලා සඳහන් වෙලා තියෙන සර්වඥ දේශනාවේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ සඳහන් වෙච්ච සූත්‍රයක් මේක ප්‍රසිද්ධ චරිතයක් මේ ආලෝක දමනයේදී සර්වඥ වහන්සේ විසින් ජීවිත දාණය දෙන්නේච්ච හත්තාලෝක කුමාරයාගේ ජීවිතේ පසු ජවනිකාවක් මේක සඳහන් වෙනවා මේ හත්තාලෝක කුමාරයා ඒ ආලෝක රජුරුවන්ගේ පුතෙක් රජකුමාරේ ඒ ආලෝක দমনයේදී එදා දවසේ ආලෝක යක්ෂයාගේ බිල්ල පිනිෂ පිටත් කරලා තිබුණේ ඒ බව දැනගෙන සර්වචනසීට කලින් ගිහිල්ලා මේ කුමාරයාගේ බිල්ල දෙන්න ඇමතුරු පේ වෙන්න කලින් ඒ ආලෝක යක්ෂයව দমনය කරපු නිසා ඒ দমনය කරලිවලා සෝවන් කරෝපු නිසා මේ නර බිල්ල, මනුෂ්‍ය බිල්ල දෙනකොට ආලෝක යක්ෂයාට ලැජ්ජාවටපත් වුණා. මෙතෙක් කල්ලි කරගෙන ගිය තමන්ගේ චාරිත්‍රය පිළිබඳව එයා ඒ දරුව අරගෙන බුදුහාමුදුරන්ට පූජා කරා. ඊට පස්සේ බුදුජානනාංශී ක්‍රමේ ක්‍රමේ නැවතත් ඒ <clears throat> ඇමති මණ්ඩලයට පූජා කරපු නිසා අතින් අතට ගිය කුමාරයා අතින් අතට ගිය ආලෝක කුමාරයා කියන අතින් හත් ආලෝක කියනම ඇති වුණ බවයි ඒ එදා ඉඳලා ඒ පවතින ඒ සාහිත්‍ය සංග්‍රහ පොත්වල සඳහන් වෙලා තියෙනවා. පසුව මේ කුමාරයා ඒ රටේ ප්‍රසිද්ධ නමක් ඇතුව හත්තාලක වශයෙන් ඉඳලා ශාසනයටම පුදුම සේවාවක් ඒ වගේම පුදුමාකාර ලිංගතුකමක් ඇති කරලා තිනවා මම හිතනවා ඒක තමයි ඒ දයෝපගතව සිටුවිච්ච සිද්ධිය. ඊට පස්සේ කුමාරයා ਸਰවජන්හාසිට තමන් ප්‍රියමනාපදී අනුන්ද පුදන්නන් අතර ප්‍රථම උසස්ම තනතුර මේ කුමාරයාට දීලා තිනවා ඒ තරම්ම Taman යමකට කැමැතිද ආහාරයකට හෝ ඇඳුමකට හෝ චීනාසනයකට හෝ බෙහෙත් පිළිකරකට ඒ දේ අනික් අයටත් කැමැත්ත බව Taman දන්නවා ඒ දේ පිළිීමේ පුදුමාකාර චාරිත්‍රාක් පවත්ලා තියෙනවා වෘත්තක් පවත්ලා තියෙනවා දවසක් ඒ සතුත්යන් වහන්සේ ආලවියට වැඩම කරපු වෙලාවකදී අග්ගාලව චෛත්‍යයේ ඉන්න වෙලාවේදී අර කලින් අපි අද දවසේ දේශනාවේ මාතෘකාව වශයෙන් වෙච්ච තීදිච්ච පාඨය සඳහන් කරනවා සත්‍යේ භික්කවේ අංගේහි අච්චරී අබ්බූතේ අංගේ අංගේ ධම්මේහි සමන්නාගතං හත්තකං ආලෝකං ධාරේත කියලා බුදුචානන්සේ කියනවා මහණෙනි මේ හත් ආලෝක කුමාරයා අද්භූත ආශ්චර්ය ධර්ම හතකින් සමන්නාගතයි කියලා හිතේ තියාගන්නයි කියලා මේ හිතපු ගමන් නිකන් සරුවචාන්ද මේ සිවුවන අපිරිසට මතක් කරනවා මේ හත්තාලෝක කුමාරයගව මේ වගේ අංග හතක් ඒ කියන්නේ ධර්මතා හතක් එහෙම නැත්නම් ಗುಣ හතක් තියෙනවා කියලා. ඉතින් ඒ ಗುಣ හත ශ්‍රද්ධාවන්තයි සද්ධා වික්ඛවේ හත්තෝකෝ ආලෝකෝ සීලවා වික්ඛවේ හත්තෝකෝ ආලෝකෝ වශයෙන් ශ්‍රද්ධාව සීලය හිරි ඕතප්ප ත්‍යාගවන්තකම බෞසුත භාවේශා ප්‍රඥාවන්තකම ඒ කියන්නේ ඒ ඒ පළවලේ හිටපු අනෙකුත් ගිහි උපාසක මහතුරුත් එක බලනකොට බොහෝම ශ්‍රද්ධාවන්තයි. ඒකේ බොහෝම සීලවන්තයි. ඒ වගේම බොහෝම පවට බය ගතියක් තියෙනවා. පවට ලැජ්ජාවක් තියෙනවා. හරිම බෞසුතයි. හැමදේම වගේ අසුවිරු තැන් ඇති කෙනෙක් බොහොම ඥානවන්තයි. ඒ කියන්නේ අසුවිරු ඥාන සහිතයි. ඡාගවා සමන් කැමැතිම දේ තමයි පූජා කරන්නේ. ඒක අතින් ශ්‍රේෂ්ඨයි. ඒ ප්‍රඥාවන්තයි. ඉතින් සර්වඥාන්සේ මේ වගේ අෂ්ටාලෝක කුමාරයාගේ ඇති ඒ වටින ගුණ හත සංඝයාට මතක් කරලා තියලා විහාරයට වඩින. එතකොට මේ සංඝයේ අසභාවීචපු සංඝයාංශේ නමකට පුදුම හිතෙනවා මේ ਸਰවචන්නාංශයේ මේ තරම් කවුරු කවුරු හරි පිළිබඳව Tamanටම හිතලා ಗುಣ ප්‍රකාශ කරන්නේ මොකටද කියලා. හිතලා පහුවෙන්ද පින්ඳ වාතේ වදිනවා. මේ මේ කවිද වදින අත්තාලෝක කුමාරයාගේ ගෙදරට. නැත්තම් මාලිගාවට. වැඩලිවලා ඒ කියනවා ඊයේ මෙන්න මේම සර්වචන් වහන්සේ අත්තාලොක් කුමාරයා සහිත වූ ආශ්චර්ය වූ අద్භූත වූ ධර්ම හතක් ගැන සඳහන් කරා ඔබ වහන්සේ ඒව ගැන ඔබතුමා ඒව ගැන දන්නවද කියලා. අත්තාලොක් කුමාරයා කිව්වා අනේ මට නම් මෙව්ව ගැන හැඟීමක් නැහැ. හැබැයි මෙව්වා කියනකොට ගියොත් හිතියද කියලා අහනවා සභාවේ. එතකොට නෑ කියනවා නේ යන්තම් ඇති කියලා එයා මේ යම් ගුණයක් පින්නන. එයා කැමති නෑ මේ වගේ ගුණ පිරිසක් අතර කියනවා දකින්න. භික්ෂුන් භික්ෂුණීන් අතර ප්‍රශ්නයක් නෑ. මම මගේ ගුණ ප්‍රකාශයක් ਸਰවඥාන්සි කරන තැන ගියොත් හිටියද කියලා. එතකොට යාමතු කියනවා නෑ කියලා. ඊට පස්සේ කියනවා ඒක ලොකු දෙයක් කියලා. පස්සේ බුදුජානනාංශයට මේ හාමුදුරුවම ගිහිල්ලා ආපහු ගිහිල්ලා කියනවා පින්නපත වැඩිය ස්වාමීන් වහන්සේ අවසරයි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ කියපු මේ ශ්‍රද්ධාව සීලේ හිරියොතක් බෞසුත භාව වගේ දේවල් තියෙනවද කියලා මම ඇහුවා. එයා ඒක ගැන දන්නේ නැහැ කිව්වා. ඒ වගේම ලොකු උනන්දුවක් තිබුණා මේවා ඔබ වහන්සේ ගිහියන් අතර ප්‍රසිද්ධ කරාද කියලා දැනගන්න. එතකොට කියනවා එතකොට මේ මම කිව්වා ගියෝ හිටියේ නෑ කියලා. වික්ෂු වික්ෂුණීන් විතරයි කියලා. ඒකට සතුටුමයි කියලා. ඊට පස්සේ බුදුජානනාංශය කියනවා එහෙනම් හත්තාලෝ ගුණ හතක් නෙවෙයි අටක් කියලා දරන්න. මොකද ශ්‍රද්ධාවන්තයි, සීලවන්තයි. හිරි බවට බවට බය තියෙනවා, බවට ලැජ්ජා තියෙනවා, හිරි ඕතප්ප තියෙනවා, බෞසුතු භාවය තියෙනවා, ත්‍යාගවන්තකම තියෙනවා. ඒ වගේම ප්‍රඥාවන්තකම තියෙනවා. අටවෙනි ගුණේ වශයෙන් මතක තියාගන්න කිව්ව අල්පේච්ච ගුණය. තමන්ගේ ගුණේ කාටවත් අඟවලක් නැහැ. බුදුරජාණන් වහන්සේ උනත් ඒක සඳහන් කිරීමේදී බොහෝ පිළිසතර කියනට කැමැත්තකුත් නැහැ මේක තමයි මේ සූත්‍රයේ සාරය. ඉතින් ඒක නිසා අත්තාල කුමාර කියන්නේ ඒකාන්තයෙන්ම එතකොට මාර්ගඵලලාභී කෙනෙක් ජීව වාසය කරපු කෙනෙක් ඒ කෙනෙක් ළඟ තිබිය යුතු තියෙන වගේම බුදුහාමුදුරු වගේ කරන ගුණ අටක් මේකේ සාකච්ඡා වෙනවා. ඒ හතට හත්තාල කුමාරත් එකක් එකතු කරනවා අල්පිච්ච භාවය. ඒකට කියනවා අධිකම අපිච්චතාවය කියලා. තමන්ගේ ගුණ වසාගෙන ජීවත් වෙන ගතිය. ඉතින් මම හිතුවා මේ හතක් ගුණ සහිතව පටන් අරගත්තත් අටක නිපාතට මේ සූත්‍රය යෙදිලා තියෙන්නේ බුදුජානනාංශයේ පස්සේ අර අල්පේච්ච ගුණයත් මේකට එකතු කරපු නිසා දැන් මේ සූත්‍රය අපිට හම්බෙන්නේ අටක නිපාතේ. කරුණු 8ක් තියෙන පොතේ. ඉතින් මේ එක එක ගුණයක් අපි මේ ධර්ම දේශනා මාලාවටත් මාතෘකා වශයෙන් තබා ගනිමු කියන එකයි මගේ මූලික අදහස වුණේ. ඉතින් ඒ අනුව සර්වචනාච ඉස්ලාම් ප්‍රකාශ කරන අත්තාල කුමාරගාවත් කැපී පෙනිච්ච අනෙකුත් බොහෝ තැන්වල ਸਰවචනාශීසින් ගිනහැර දක්වන්නේ ඉති ශ්‍රද්ධා ගුණය අද දවසේ ධර්මාත්මකවයෙන් තබා ගැනීමටයි මම මේ සූත්‍රය ගිනහැර පෑවේ. ඉතින් ඒ නිසා මෙතේ වගේ තැනකට අපි මේ විදියට එකතු වෙන්නේ ඒ හැම කෙනෙක් ළඟම මේකට සම්බන්ධ වෙන හැම කෙනෙක් ළඟම මේ ශ්‍රද්ධාව කියන ගුණය තියෙන නිසා. මේ ගුණය මේ ශ්‍රද්ධාව තියෙන ශ්‍රද්ධාව කියන ගුණය බොහොම సౌందర్యాత్మක ගුණයක්. මිනිසෙක් තුළ තිබෙ තිබුණොත් ඒ මනුස්සයාගේ චරිතයේ බොහෝම නම්‍යශීලී ගතියක් ඇති කරන ඒ වගේම නවමු අදහස් වලට යොමු කරවන්න පුළුවන් අලුත් වෙන්න පුළුවන් సౌందర్యයක් දනවන ගුණයක්. ඉතින් ඒක සද්ධා කියන තනි වචනේ හඳුනුවාට මේක භාවනා ජීවිතයක් ඇතුළත විපරිණාමයකටපත් එන්නේ එන්නේ එන්නේ මේ සද්ධාවේ යම් යම් ಗುಣ විශේෂ ඇති වෙනවා. ඒ නිසා ඒ ಗುಣ විශේෂයේ බොහෝ විට ඒ ಗುಣ විශේෂයට ලක් වෙන පුද්ගලයා දන්නවා වෙන්න පුළුවන් නොදන්නවා වෙන්න. නමුත් එයා ඇසුරු කරන අයටත් දැක ගන්න පුළුවන් මොකද මේ ශ්‍රද්ධා ගුණය ආචාර ධර්ම වලට සම්බන්ධයි. සමාජශීලී ගුණයක්. ඉතින් අද දවසේ අපි ඊට ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ශ්‍රද්ධා ගුණේ සම්බන්ධව. ඒක සම්බන්ධව කීප අවස්ථාවක සරුවචන් වහන්සේ ඊ타මත්ම මිනිස්සෙක් තුල වේතු වටිනාම ගුණයක් විදිහට පෙන්නලා තිනවා ඔය ආලෝක දමනයේදී ඒ ආලෝක ලක්ෂ්‍යයට ආලෝක යක්ෂයත් එක්ක සිද්ධියක් ඇති කර ගැනීම සඳහා සරුවචන් වහන්සේ ආලෝක යක්ෂය නැති වෙලාවක ආලෝක යක්ෂයා යක්ෂ සභාවකට ගිය වෙලාවක විමානය ඇතුළට යනවා. ඇතුළට ගියාට පස්සේ යාට අරසාව සලසන ඒ වාහකද අරගත යක්ෂයා වහාම ගිල යක්ෂ ස්වභාවයේ ඉන්න ආලවක යක්ෂයාට මතක් කරනවා අවසරයකින් තුරව මේ ශ්‍රමණයේ ගිය අතුට වාඩි වෙලා ඔබතුමාට තියෙන විශාල ලොකු ආසනේ වාඩි වෙලා ඉන්නවා කියලා. ඒකට ආලෝක යක්ෂයා එන්නෙම ගෙදෙට්ට මේ ਸਰවඥාංශ පිළිබඳ බොහොම මේ වෛර අදහසෙන් එළියට ගියෙන් ඇතුලට ආපු ගමන් කියලා බහපන් ශ්‍රමණයයි කියලා කියනවා. තමන්ගේ ගේ ඇතුලේ මේ වාඩිලා ඉන්න කෙනා බහපන් ශ්‍රමණය කරන බුදුරජාණන්සේ බලකොක්ෙක් වාගේ හිමීට බහැලා යනවා එළියට. එතකොට ආලෝකයක් සාට ආය හිත වෙනස් වෙනවා. එනවා එනවා ආයශරකට. ඊට පස්සේ ආය පුතු වෙනදී ඕවම යටත් කිය සෝචකී කරු සේවකෙක් වගේ ඇවිල්ලා ආය වාඩි වෙනවා. වන්න පස්සේ ආයශරයක් ඉවසන්න බැරුව යනවා. තමයි ගෙදර තියෙන ලොකුම ආශනේ ඊට පස්සේ ආයත් ඵලයන් කියනවා. බහින්න එළියට කියනවා. සරත් ආයශරයක් බහින්න. ඉතින් ඉගියාට පස්සේ ආයෙ හිතෙනවා මේ මනස කියන දේ අහනකොට ආයෙත් එන්නේ කියලා. එළ වාඩිවෙනකොට පස්සේ තුන්වෙනි සැරේටත් කියනවා ආයශරයක් බහපයි. බුදුන්සේ කියනවා බහින්නේ නැහැ. ඊට පස්සේ ආලෝකයක් සා කියනවා මම ඔය උස්සලා ගහනවා තක්කල ගලේ කීතු කීතු යන්න. එහෙම නැත්නම් මම ඔය ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න අහලා උත්තර දෙන්න බැරි වුණොත් මම ගහනවා තක්කල ගලේ. මොකද මට අකීකර වෙච්ච නිසා කියනවා. බුදුන්සේ කියනවා ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් අහපන්. මම උත්තර දුන්නත් නැතත් උඹට මාව සක්වල කලයක හිලක් කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඒකට කමක් නැහැ උඹ අහන්න තියෙන දයක් අහපන් කියලා. ඉතින්දී ආලෝකයක් යහන්නේ කිංසූද වික්කම් පුරිසස්ස සෙට්ටක්. මේ මිනිස්සුෙකුට මේ ලෝකෙ ඉපදිච්ච මිනිස්සුෙකුට තියෙන උත්තරම වස්තුව මොකක්ද කියලා. ඒ ලායතම ඒ වචන වලින්ම සරුවචනදී සදා උත්තර දෙනවා සද්ධීත වික්කම් පුරිසස්ස සෙට්ටක්. මිනිස්සුෙකුට මේ ලෝකයේ තියෙන වටිනාම වස්තුව තමයි සද්ධාව කියලා. සද්ධාවෙන් තමයි මේ සියල්ලම අපි මුළු ශාසනයම අපිට හම්බ වෙන්නේ දොර ඇරෙන්නේ සද්ධාව නිසා. ඒ නිසා මේ මනුස්ස ජීවිතයකට ලැබිලා පින් කරලා මේ වගේ මනුස්ස ජීවිත ඇවිල්ලා යම් කිසි කෙනෙක් භෞතිකවාදී වෙලා හෝ එතන අධික කාමසුකල්ලිකාණී යෝගයටපත් වෙලා එයා ඒ ලැබිය යුතු උත්තම වස්තු ලබන්නේ නැත්නම් ඒ සද්ධාව ලබන්නේ නැත්නම් ඒ මනුස්සයාට වෙන අමතර දුකක් කරදරයක් වෙන අවශ්‍ය කරන්නේ ඒකම ඇති ඒ මුළු ජීවිතේම කාලකන්ණය. ඒ නිසා සද්ධාව අන්තිම ඉහළම වස්තු වශයෙන් බුදුජාන විශ්ේ සඳහන් කරනවා. ඒක තමයි මේ හත්ාලෝක කුමාරයා ගාව හොඳට පිපිලා හොඳට විකසිත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශ්‍රද්ධාවක තියෙන වටිනාකමම දේවතා නිමිත්ත සූත්‍රයේදී තාමත් විචිත්‍රව ਸਰවඥාන්සිගේ නාටකන වෙනස් අවස්ථාවක මේ හත්ාලෝක සිද්ධියදී නෙවෙයි වෙනත් අවස්ථාවක සර්වඥාන්තේ සිවණක් පිටසක් සිච්ච වෙලාවක මතක් කරලා කියනවා මේ මහන්නේ මේ දිවි ලෝකේ සංසීතියක් වෙනවා ඉතින් මොහොත දීර්ඝායුෂ්කයි ඒ දෙවිවරුන් අතර යම් කිසි කෙනෙක් යම් දෙවි කෙනෙක් චුත වෙනවා නම් එයාට ලෙඩවීමක් දිවි ලෝකෙ සිද්ධ වෙන්නේ මෘත කලබරයක් ඉතුරු කිරීමක් වෙන්නේ නැහැ ඉඳපු ගමන් ඒ පුද්ගල නැති වෙනවා ඉච්චරයි සිද්ධ වෙන්නේ ඉතින් ඒක නිසා අනික් කටේ දැනගන්නවා එයාගේ ආවුස කෙටි අයින් වෙලා චුත වෙච්ච බව. නමුත් ඒ චුත වෙන්න කලින් නිමිටි පහක් පහළ වෙනවා. ඒ ඒ කෙනාට ඒ දිව්‍යමය තමන් අදින දිව්‍ය සලුවල දූවිලි ගෑවෙන්න පටන් ගන්නවා. දාඩිය කුණු ගෑවෙන්න පටන් ගන්නවා. කවදාකවත් නැතුව කිහිල්ලෙන් දාඩිය එනවා. දාඩිය ගඳ ගන්නවා. තමන්ගේ විමානය අප්‍රිය වෙනවා. ඒ දිව්‍ය භෝජන එපා වෙනවා. පළඳගෙන ඉන්න මල් මාලා මැලවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ ලකුණු පහෙන් අනික් කට්ටිය දැනගන්න නොබෝ කලකින් දැන් මෙයා නොපෙනී යනවා. ඉතින් එහෙම ඉන්න වෙලාවේදී එහෙම దేవතාවෙක් එක්ක ඉන්න වෙලාවල් වල අනිකුත් දිවිගොල්ල ඇවිල්ලා අර නොබෝ කලකින් චුත වෙන්න දිවිගොල්ලන් දෙයයන් ආසිට අස්වසාලනවලු වාක්‍ය තුනක් කියලා. ඊතෝ බෝ සුගතින් ගච්ඡ සුගතින් ගන්්වා සුලද්දං ලාභං ලබ සුලද්දං ලාභං ලබිත්වා සුපතිතිතෝ බවාහි කිය. ඉතින් ඒකෙත් මේ අග්ගාලව සූත්‍රයේදී අග්ගාලව මේ බුදුජානකේ හත්තාලක සූත්‍රිකයක මෙතනින් නතර වෙනවා. දෙවියෝ ඒ චුත වෙන්න කිච්ච දෙයන මෙහෙම මේ උපදේශ දෙනවා. නිකන් අස්වසලමයි කිය. ඒකේ සිංහලෙන් කියලා තියෙන්නේ මේ පින්වත මේන් චුත වෙලා දිවි ලෝකෙට යන සුගතිකාමි වෙන්න. සුගතිකාමි වෙලා ලබන්න තියෙන උත්තරම දායකේ ලබන්න සුගතිදා වේලා ලබන උත්තරම දායදේ ලබාගෙන කොහොඳට තහවුරු කරගන්න කියන එකයි ඊතෝබෝ සුගතින් ගච්ඡ සුගතින් ගන්නවා සුලද්දල්ලාබ ලබ සුලද්දල්ලාබ ලබිත්වා සුපතිච්චස බවයි කියලා කියන්නේ. ආදි තීරම සිංහල දැම්මොත් කියන්නේ මේ සුගතියට යන සුගතියට කියලා ලබන තුන උත්තරම දායදේ ලබන්න තුන්වෙනි වශයෙන් ඒක ස්ථාවර කරගන්න කියන. ඉතින් ඒක කියලා බුදුරජාණන් වහන්සේ ධර්මාසනේ ඉන්න වෙලාවේදී සංඝයා වහන්සේ නමක් නැගිටලා අහනවා ස්වාමීන් වහන්සේ මේ දිව්‍ය ලෝකේ ඉන්න දෙයයන් මොකද්ද සුගතිය කියන්නේ? සුගතිය කියලා කියන්නේ අපි කියන දිව්‍ය ලෝකයේ කියන කතරම පරිවර්තනයේ සුගති කියන්නේ සුන්දර ගතිය. ගතිය කියලා කියන්නේ උප්පත්ති ඊගාට කියලා උපදින තැන වඩා හොඳ තැනක් කියන එක. එතකොට අපි මනුෂ්‍ය ලෝකේ ඉන්න කට්ටිය අපිට පේන්නේ සුගතියේ පේන දිවි ලෝකේ. නමුත් මේ දිවි ලෝක වෙන සිද්ධියකදී තව දෙවි කෙනෙක් ඇවිල්ලා මේ දෙයියන්න කියනවා නම් සුගතිගාමී වෙන්න කියලා ඒ හාමුදුරුවෝ අහන ප්‍රශ්නේ සාධාරණයි. එතකොට සර්වඥයන් සඳහන් කර තිනවා දිවි ලෝකෙදී යන සුගතිය මනුස්ස ලෝකේ තමයි කියන්නේ. ඒ මොකද මේ මනුස්ස ලෝකෙදී විතරයි සැප දුක දෙකම තිබිලා අවශ්‍ය කෙනෙකුට තමන්ගේ ජීවිතය සකස් කරගැනීමේ ඊට ප්‍රස්තාව හම්බෙන එකම වේදිකාව තියෙන්නේ මනුස්ස ලෝක විතරයි. දිවි ලෝකත්, බ්‍රහ්ම ලෝකත්, පෙරේත කොටවත්, තිරිසනේ කොටවත්, යක්ෂේ කොටවත්, නිරිසතේ කොටවක්වත් ඒ තමන්ගේ සහජ ආශය ඉක්මවන්න බෑ. අවපතියම් සහජ ආශයක් ඇති වෙනවා ජාතිකත් එක්කම ඇති වෙන ජම්ම ගතිය ඉක්මවන්න බෑ. ජීවිතේ පරිණාමයට පත් කරන්න බෑ. අදිෂ්ඨාන පූර්වක ප්‍රතිපත්තිය රකින්න බෑ. ඒ නිසා මනුෂ්‍ය ලෝකේ තමයි එකම තැන තමන්ට පැමිණෙන සැප දුක් දෙකෙන් ජීවිතය සකස් කරගන්න පුළුවන්. හැඩ ගහන්න පුළුවන් එකම තැන. එසා දිව්‍ය ලෝකේ දෙවිවරු හරි ආශාවෙන් ඉන්නලු මනුෂ්‍ය ලෝකෙට. ඉතින් මනුෂ්‍ය ලෝකේ මිනිස්සුયો දිව්‍ය ලෝකයන් ආශාවෙන් ඉන්නේ. ඒක අපබ්‍රංශ ලෝකයක්. ඒ කියන්නේ ගඟක් දෙපැත්තේ දෙන්නු දෙන්නේ තනකොළ කනවා නම් මේ පැත්තේ ඉන්න දෙන්නට පේන්නේ එහා පැත්තේ යායට තනකොළ තියෙන වාසනාවන්ත දෙන ඒ පැත්තේ ෂෝක් එකට තනකොළ වගේ කරනවා වගේලු පේන්නේ. එහා පැත්තේ දෙන හිතනලු අනේ මේක දිහා බලන්න මා වේලිච්ච තනකොළ ගොඩක් මේ අනිත් පැත්තේ ඉන්න දෙන්න නම් බොහොම ලස්සනට නිල් තනකොළ කනවා වගේ. මොකද හරහට බලනකොට තනකොළ ටික බොහොම ලස්සනයි. කෙලින් බලනකොට මුඩුයි. මේ වගේ තමයි දිවි ලෝකේ මිනිස්සු මෙහි ඉන්න බලා ඉන්නවා මෙහි ඉන්න කට්ටිය දිවි ලෝකේ යන්න බලාන ඉන්නවා. ඉතින් පූජා වට්ටිත් එනවා. දෙයියන්ට මොනවා හිතෙනවද දන්නේ මේ වගේ අමන තක తీරු જાතියක් තවත් ඉන්නවා. අන්තික දෙයියන්ට පැත්තක තියදී බුදුහාමුදුරන කොහොම කියේද කියලා හිතනවා මේ දෙයියන්ට යාඥා කළා අනේ දෙයියනේ අට දිවි ලෝකේ යන්න දෙන්න කියනකොට ඒ දෙයියෝ මෙහෙ ඉන්න බලන්නේ. අපි ගිල්ල දෙයියන්ගෙන් ගිල්ලන. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ අර විදිහට කිව්වට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඒක විවාද රහිතව වාද කරන්න නැතුව බාර ගන්න. බාර ගත්තට මොකද මේ ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් ඉදිරි වෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ නැත්නම් සරුවච්චන් වහන්සේ දිවි ලෝකේ ඉන්න මේ දෙවිවරුන්ට ස්වර්ගයක් වෙන්නේ මනුස්ස ලෝකේ නම් මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ලැබිය යුතු උත්තරම දායාදේ මොකක්ද කියලා සුගතින් ගන්නවා සුලද්දන් ලාභන් ලබ. මිය පිළිබඳ අන්තිම දායාදේ මොකද? ඒතර පුත්‍රයන් කියනවා මනුස්ස ලෝකයල සද්ධාවන්ත වීම තමයි මිනිස්සෙක් වශයෙන් ලබන්න තියෙන උත්තරම දායාදේ කියන්නේ. උත්තරම වස්තුව. අතර කියන්නේ සද්දීත විත්තං කියලා. විත්තං කියන්නේ වස්තුව කියලා. මෙතන තියෙන්නේ සුලද්දන් ලාභං. මහාම ලොකු ලාභය. සද්ධා විදියට. එஞ்சා මනුස්සාත්මිකුත් ලැබලා දලදඬු වෙලා, ඔලොමල වෙලා, ඒ සද්ධාව නැතුව ජීවත් වෙනවා නම් මේ මිනිස්සයා කඩුවක් ගිල්ල කෙනෙක් වගේ කියලා කියන හොඳට කැපෙන කඩුවක් ගිල්ල මිනිස්සයාට එමේ හැරෙන්න මොනවාක්වත් කරගන්න බෑ හැරෙන්න හැරෙන වෙලාවේ තුවාල වෙන්න වගේ ශ්‍රද්ධාව තියෙන කෙනාට තමයි සුඛනම්ම ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ නිසා මනුස්ස ලෝකේ ඇවිල්ලා සද්ධාවන්ත වෙලා සද්ධාවන්තයන් අතර ගත කරනවා නම් ඒක මනුස්සකම පිපෙන තැනක්. ඒ නිසා තුනෙන් දෙකක් සාර්ථක වෙනවා. මිනිසෙක් වීමෙන් තුනෙන් එකක් මිනිසෙක් කියලා සද්ධාවන්ත වීම. ඊට පස්සේ ඒ හාමුදුරුවෝ දැන් තුනෙන් දෙකක් සතුටුලා හාමුදුරුවෝත් අහනවා ස්වාමීන් වහන්සේ එහෙමනම් මේ තුන්වෙනි ප්‍රකාශයේ තියෙන්නේ සලද්දා ලාභ ලැබිච්චා සුපතිත්‍ිතෝ බවාහි කියලා මේ ලැබුව ලාභය හොඳට ඉස්තිරසාර කරගන්න කියන්නේ මොකක්ද කියලා. එතකොට බුදුජානනාංශ කියන මේ අවෙක්කප්පසාදේ සෝවාන් මාර්ග ඥානී තමන්ගේ බුද්ධ ධර්ම සංඝ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව ඉස්තිරසාර කර ගැනීම තමයි සෝවාන් වෙනවා කියන්නේ. ඒකට අපි කියනවා නොසැලෙන සද්ධාව කියලා. දැන් භෞතික ලෝකයේ පුතක්ජනේ අතර තියෙන චපල සද්ධාව, ගිහි සද්ධාව, ලාමක සද්ධාව නොසැලෙන සද්ධාවක් බවට පත් කරගත්ත වෙලාවට තමයි අපි කියන්නේ සෝවන් වෙනවයි කියලා. ඉතින් මේ දෙයියෝ කියන්නේ මෙහි මනුස්ස ලෝකෙට යන්න ගිහිල සද්ධාවන්ත වෙන්න ඊට පස්සේ භාවනා කරලා සෝවන් වෙලා ආපහු මෙහෙන්න. එතකොට ඒගොල්ලන්ටත් ධර්ම දූතයෙක් ලැබෙනවා. ඉතින් මේකයි කිව්වේ. ඒ නිසා මේ තුන්වෙනි කොටසෙන් පේරෙනවා මේ ලබන සද්ධාව ස්ථාවර කරගන්නවා කියන එක ඒක ප්‍රතිපදාවෙන් කෙරෙන්න ඕනේ. ප්‍රයත්නෙන් කෙරෙන්න ඕනේ. එහෙම නැත්නම් ආරම්භක සද්ධාවේ ඉඳලා මේ මාර්ග ඥානයේත් සද්ධාවේ විපරිණාමය ඉබේ කරන එකක් නෙවෙයි. ඒ සඳහා කල යුත්තක් තියෙනවා. ඒ කල යුත්ත කරගෙන කරගෙන යනකොට ඒ සද්ධාව නිසා ඒ පුද්ගලයාගේ විපරිණාමක සිද්ධ වෙනවා. ඒ විපරිණාමයේ සිද්ධ වෙද්දී ඒ පුද්ගලයා තුළ තියෙන සද්ධාවෙත් විපරිණාමයක් සිද්ධ වෙනවා. මේ දෙකම පුද්ගලයා තුළ සිදුවෙන මේ විපරිණාමයක් චරිතයේ රුචිසකම් වල පෞෂත්වය ඇතුළේ වෙනසක්. තමන්ගේ ඇතුළත ඇති වෙන මේ ශ්‍රද්ධාවේ වෙනසක් සමහර විටක මේ පුද්ගලයා නොදැනුවත් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ධර්ම නියාමයක් අනුවයි මේක සිද්ධ වෙන්නේ. ඒක නිසා කෙනෙක් තමන්ගේ අභිවෘද්ධිය සලකනවා නම් ස්වార్థය සලකනවා නම් එහෙම නැත්නම් අත්‍යසිද්ධිය සලකනවා නම් ඒ පුද්ගලයාට මේ පෙත ඒ ඒ ගමන ඒ මේරීම ශ්‍රද්ධාව හරහා ලබන්න පුළුවන් ඒක ශ්‍රද්ධාධික පුද්ගලයන් වශයෙන් ශ්‍රද්ධාව මුල් කරගත්ත චරිතක. මුළු ගමනම යන්නේ ඇදහිල්ල හරහා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේ ඇදහිල්ල හරහා යනක දේවවාදී අදහසක් ਸਰබලදාරි දිව්‍යන් වහන්සේ අදහගෙන යන කට්ටිය තමයි ඇදහිල්ල යන්නේ කියලා. නමුත් නෑ බුදුරජාණන් වහන්සේ පවා සමහර මිනිස්යන් අතර කොටසක් ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන යනයි ඇත්තෝ ඉන්නවා. ශ්‍රද්ධාව ප්‍රධාන කරගත්ත පිළිසෙ. ඒ පුද්ගලයාගෙත් පටන් ගන්න සද්ධාව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දියුණු වෙලා මේ හත්තාලවක චරිතයේ බුදුරජාණන්සේ පෙන්නන අන්තිම පුරුක තමයි ප්‍රඥාව. ඒ ප්‍රඥාවට කරකිලා කරකිලා කරකිලා සද්ධාව වෙනවා. පටන් ගන්නකොට සද්ධාවයි ප්‍රඥාවයි සම්පූර්ණ හුරස් වෙනවා. වෙනස් චරිත සද්ධාව කියලා කියන්නේ දෙන ඕන කුණු කන්දලයක් තීරමකින් බේරමකින් තොරව බාර ගන්න ගැතියි. ප්‍රඥාව කියලා කියන්නේ ඇත්ත වුණත් අතුරු ගහලා විසිතුරු කරලා විග්‍රහ කරලා බලන ගතිය. ඉතින් මේ ශ්‍රද්ධාවේ සිට ප්‍රඥාව දක්වා පෙත තමයි මේ ශ්‍රද්ධාවේ පරිණාමය කියලා කියන්නේ. ශ්‍රද්ධාවේ දියුණුව කියලා කියන්නේ. අන්න ඒ ශ්‍රද්ධාව පිළිබඳව පෙත තමන්ගේ කේන්දරේ බලනවා. මට මේ ඊයේ ඉඳලා බලනකොට අද, ගිය සුමාන ඉඳලා බලනකොට අද, ගිය අවුරුද්දේ ඉඳලා බලනකොට අද, එහෙම නැත්නම් ගිය ආත්මේ ඉඳලා බලනකොට අද ආදි වශයෙන් මේ ශ්‍රද්ධාවේ ඇතිලා තියෙන විපරිණාමය කෙනෙකුට වතුර භාජනයට මූණේ බිලා වතුර භාජනයෙන් තමන්ගේ පිළිමිබුව දකින්න වගේ දැක ගන්න. ඒ නිසා ශ්‍රද්ධාව හරහා යා හැකි ඒ පෙත දියුණු කිරීම මගේ පුද්ගලික මතය තමයි බුද්ධාගම ඕනකට වැඩිය අතිශෝක්ති කරන්න කියන්නේ. ශ්‍රද්ධාව හරහා යන ගමන නිසා ප්‍රඥාව හරහා යන ගමනට බාධා වෙන තරමට සද්ධාව අන්තභාගිත කියනවා. නමුත් එහෙම කියලා මේ සද්ධාව විසිකරන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම නැත්නම් මේ ගමේ උපාතකම්මලාට නැත්නම් මේ පරණ ඇත්තන තමයි සද්ධාව අපි යන්නේ ප්‍රඥා මාර්ගයෙන් කියලා සද්ධාව බැහැර කරන්න බෑ. ඒ සද්ධාව හැමදේම ආරම්භ කරලා දෙන දෙයක්. ඒක නිසා සර්වච්ඡ දේශනාවේ නැත්නම් සූත්‍ර පිටකයේ ඒ සද්ධාව ගැන කීර්තිවද්‍යා බලනකොට හැමදේම කර දෙන මූලික ශක්තියක් විදිහට ශ්‍රද්ධාව පෙන්වා දීලා තිනවා. ඒක බඩුවක් පිළිදිගෙන මේ ක්‍රය ශක්තිය ඇති මොදලක් වගේ කියලා පෙන්වා දීලා තියෙනවා. අපි ලස්සන දෙයක් දැක්කා අපිට අවශ්‍ය බඩුව හදලා තිනවා. ඒ බඩුව ගන්න නම් අපි ඒකට මිලක් ගෙවන්න ඕනේ. ඒ මිල ගෙවන්න නැතුනොත් ඒ අපන්ට අවශ්‍ය කරන බඩුව දැක්කට පස්සේ මිල නැතිකම නිසා තැවෙන්න වෙනවා. ඒක නිසා ශ්‍රද්ධාව ඒ වගේ මිලදී ගැනීමට අවශ්‍ය කරන මුදලක් වගේ කියලා තියෙනවා. නැත්නම් ගොවියෙකුගේ කෙටක් සකස් කරලා ඉවරලා ඒ ගොවියා දල කරන bitter විය වගේ කියලා කියනවා බීජයක් කියලා කියනවා සද්ධාව. ඒ ගොවියා ඒකේ තමයි මේ bitter වී ටික ආයෝජනය කරන්න ඕනේ. ඒකට තමයි අල්ලක් වවගහම මල්ලක් පුරවන්න පුළුවන් තරමට වැවිලා ඉන්නේ මේ ආයෝජනය කරන දෙයට සද්ධාව කියලා කියනවා. එහෙම නැත්නම් යමක් අරගෙන තමන් පාවිච්චි කිරීමට පාවිච්චි කරන අතක් වගේ විදිහට අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා මේ ශ්‍රද්ධාව. ඒක නිසා හැම දෙයකටම මුල් වෙන්නේ ශ්‍රද්ධාව. නමුත් ඒ ශ්‍රද්ධාවේ තියෙන අර ඕනම දෙයකට විමසනෝනේ යුක්ත නැතුව බාර ගන්න ගතිය ප්‍රඥාවාදික චරිත දකින්නේ චපලකමක්, බය අඩුකමක්, නෝන්ජල්කමක් කියනවා. ඒක බොරුත් නෙවෙයි. නමුත් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ අපි ශ්‍රද්ධාබර චර්චාවක් වුණත් ප්‍රඥාබර චර්චාවක් වුණත් ඒ ශ්‍රද්ධාව තියෙන තැන ඉඳලා ඉහළ මට්ටමකට එහෙම නැත්නම් විපරිණාමයකටපත් වෙන සුළු පැත්තට අපි අනුග්‍රහ කරනවාද කියලා දැනගන්න. ඒකෙදි තවත් සූත්‍රයකින් උද්ෘතයක් කරගෙන දැක්වුවොත් ඒ චංකි සූත්‍රයේදී බොහොම ලස්සනට සද්ධාවේ ඉඳලා පියවර 13කින් නිවන දක්වාම යන පෙතක් සකස් කරලා දීලා තියෙනවා. ඒකේ අපේ ලොකු ශාන්තය ඉන්න කාලෙත් සමථ විදර්ශනා භාවනා මාර්ගයේ දෙපොලක විතර සඳහන් කරලා තියෙනවා මේ ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන යන ගමන. ඒකෙදි තියෙන්නේ ශ්‍රද්ධා ජාතෝ උපසංකමති. යම් කිසි කෙනෙකුට ශ්‍රද්ධාව ඇති වුණා නම් ඒ පුද්ගලයා සත්‍ය ගවේෂණයේ වෙත එළඹෙන ගතියක් තියෙනවා. ශ්‍රද්ධා නැති කෙනා හිතන්නේ මම සියල්ල දන්නවා. මම ළඟට කවුරු හරි එනවා මිසක මම කවුරුත් ළඟට යා යුතු නැහැ. මේ මෙලෙක් ගතිය වෙත එළඹෙන ගතිය උපසංක්‍රමණය කියන එක සද්ධාවේ ගුණයක්. සද්ධා ජාතෝ උපසංක්‍රමති. උපසංක්‍රමන්තෝ පෛරුපාසති. ඒ විදිහට සද්ධාව ඇති කෙනා Tamanට වැඩි බෞද්ධ ඥානයත්තා වූ සීලය සමාධි ප්‍රඥා ඇති කෙනෙක් වෙත එළඹෙනවා. වෙත එළඹෙලා පෛරුපාසනය කරනවා. අසුර පවත්තන. ඒ අසුර පවත්තන වෙලාවේදී කිසිම ලාභයක් Tamanට ලැබෙන්නේ නැහැ. නමුත් ඒ සද්ධාවේ තියෙන මේ ජවයෙන් තමයි ඇසුර පවත්තන. පෛරුපාස පෛරුපාස සන්තෝ ධම්මං සෝතං හෝදාති. ඒ වෙත එළඹිච්ච ගුණෝතා සිල්වත ළඟට ගිහිල්ලා කණ යොමුලා බලනවා මේ මනුස්සයා කියන දේ කරන කරන දේ කියන කෙනෙක්ද කියලා. කණේ ක්‍රියාවෙන් හැසිරීමෙන් කායික ක්‍රියා බලනවා කතා කරන දේ කණ යොමුලා බලනවා. ඔయిత සෝතෝ ධම්මං සුණාති. දැන් තමයි හරිතැනට ගියා නම් සද්ධාවෙන් කියලා තියෙන තමන්ට වැඩිය සීලේ සමාධිය ප්‍රඥාවෙන් සීලයේ මේ වැඩි කෙනෙක් ළඟට නම් ඒ පුද්ගලගේ වචනවල තියෙනවා තමන්ට අහුල ගන්න දෙන දේවල්. එතකොට මෙතෙක් නාහපු විශේෂයෙන්ම ලෝකෝත්තර පැත්තට ධර්ම ඇහෙන්න පටන් ගන්නවා. ඔහිත සෝතෝ ධම්මං සුණාති. සුත්වා ධම්මං ධාරේති. ඒ පුද්ගලයා ඒ තමන්ට හම්බෙන පුංචි පුංචි ධර්ම කොටස් කටපාඩම් කරගන්නවා, ලියලා තියා ගන්නවා, දරනවා. ඊට මේ කණින් ඇවිල්ලා ඒ කණින් යන දෙන්නේ මේ ශ්‍රද්ධාව කරන හැටි මේ. දරත දරනවා. සුනාත ධාරේත චරාත ධම්මේ කියන එකේ සුත්වා ධම්මං ධාරේති. දතානං ධම්මානං අත්තං උපරික්කති. ඒ තමන් අහුලගන්න මේ කෑලි තියෙනවනේ රුචි කෑලි. ඒක ඔක්කොම අරක මේක ගලපන. මේක මේකෙන් පටන් ගන්න මෙහෙම මෙහෙම යනවා. අරක මේකට සම්බන්ධ වෙනවා. අන්තර් සම්බන්ධතා හොඳට ගලපන්න පටන් අරගන්නවා. දතානන් ධම්මාන අත්තං උපපරික්කදී කියන්නේ අත් උපපරික්කණය සඳහා විමසුන් නොනක් එන්න සඳහා එයා ළඟ ධර්ම තිබිලා බෑ. අහලා Tamange මල්ලට දාගන්න. Tamange අභ්‍යන්තරකරණය කරා. කරගත්ත දේවල් Tamanne පුළුවන් නිකන් ප්‍රේලිකාවක් විසඳන්න වගේ අතන කියපුදී මේකට ගැලපෙනවද ඊයේ කියපු එක මේකට ගැලපෙනවද මුලින් කියපු එක අකට ගැලපෙනවද කියලා අත් උපපරික්කණයක් කරේ. අත්තං උපපරික්කන්තෝ සති ඡන්தோ ජායති ඇත්ත උපරිකරණය කරනකොට පේන්නේ අපි මේ සාමාන්‍ය ලෝකේ ඉගෙන ගන්න දේට අමතරව වෙන වෙනම පෙතක් තියෙනවා ලෝකෝත්තර මාර්ගයක් කියලා. ඉතින් මේ ලෝකෝත්තර මාර්ගේ මම ටිකක් කරලා බැලුවොත් මොකද කියලා. කරබැලීමේ ආශාව මට්ටමට මේ ශ්‍රද්ධාව නැගිනවා. ඒකට මේ ශ්‍රද්ධාවේ ඉඳලා මේ එහෙම මත නැකට ඒක පස්සේ ඒකට කියන්නේ කුසල ඡන්දය කියලා. කුසල ඡන්දය කියලා කියන්නේ කරබැලීමේ ආසාව. ඒකට ශ්‍රද්ධාවේ ඉඳලා මේ කුසල ඡන්දයට නැගීම ඒ මිනිස්සයා සංවේග කරවල වැඩට යොමු කරනවා. එහෙම නැත්නම් ගොయ్య කුඹරට බස්සනවා. මිනිහා වතුරට බස්සනවා. මේ දෙක අතර මහ විශාල වෙනසක් ඒ පුද්ගලයාටත් තේරෙනවා පිටායටත් තේරෙනවා දැන් වටේ පනාතේ වහනවා නෙවෙයි කිලින්ම කරලේ වහනවා. කෙරබැලීමේ ආසාව. ඉතින් මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ ශ්‍රද්ධාවට කියනවා trying කුසල ඡන්දෙට කියනවා ස්ට්‍රයිවිං කියලා. ශ්‍රද්ධාව එනේ නැටේ දුවන එක. ඒක මේ අසංවිධිතයි. කැමැති කැමැති දේ පිටපස්සේ දුවන. නමුත් කුසල ඡන්දෙ එහෙම කරන්න බෑ. කුසල ඡන්දෙ සීමිත ප්‍රදේශයකට තමයි තියෙන කාලය ධනේශ මියදොල යොදවලා යෙදিলা කරලා බලන ආසාව ආවට පස්සේ කරබැලීමේ කැමැත්ත කුසල ඡන්දය ආවට පස්සේ අර විචාටොං ගානක ශ්‍රද්ධාවේ හොඳට සුද්ධ කරලා අහවල් තැනටයි මම යොදන්නේ කියලා යෙද වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ තැන් වලට අපි මේ රැස් වෙන්නේ කුසල ඡන්දය ඇතිවෙන්න. සද්ධාහම ඊට ගොඩක් ඉස්සලා වෙන ආත්ම වල හරි අපේ ජීවිතේ මුල් කාර්යය ගොඩක් තියෙනවා. ඉතින් අපි ඒක යොදවනවා එක තැනකට. යොදවලා කුසල ඡන්දය පහළ කරගන්නවා. ඒ කුසල ඡන්දය තමයි මේ ඡන්ද සති විරියන් ආරබති මොන දෙයක් හරි කරන්න අවශ්‍ය වීරිය ඒ කියන්නේ ඇඟින්ම සම්බන්ධ වෙන ගතිය. අර කුසල ඡන්ද කියන්නේ මනසේ සම්බන්ධ වෙනවා. ඊට පස්සේ වීරියට බසනයි කියලා කියන්නේ මේ කායිකව තමයි යෙදෙනවා. ඉතින් මේ කුසල ඡන්දේ සහ වීරිය අතර ඊටාත්ම ළඟ අතිනත ගැනීමක් තියෙනවා. පංච ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරන සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා සඳහන් කරන්නේ මේ ශ්‍රද්ධාව මේරිලා යම් තැනකට කුසල ඡන්ද මට්ටමට ආවට පස්සේ වෙන වචනයක් කියන එක වීරියක් ඇති කරන. මේ බුද්ධලට යමක් කිරීමට අවශ්‍ය ශක්තිය, ධනය ඔක්කොම ලංකල ඒ වීරිය ඇති වුණාට පස්සේ තමයි ඒ පුද්ගලයා අර පුද්ගලයෙක් අහලා එයා කියන වචන ගලපලා ඒවච කියන දේ කරන කෙනෙක්ද කරන දේ කියන දේ නැද්ද කියලා සැලකුවා බැලුවා වගේ තමන් මේ වැඩේට බැස්සට පස්සේ යෙදිලා කටයුතු කරන්න පටන් අරගත්තට පස්සේ තමන්ගේම අත්දැකීම් ටිකක් තමන්ට ලැබෙනවා ගලපන්න. ඒක හුදු වචන ටිකක් නෙවෙයි. ධර්ම කාරණා නෙවෙයි. ඊට පස්සේ මෙයා තුලනේ කරන්න පටන් අරගන්නවා. මම ඉස්සරත් රැකියාවට මෙච්චර කාලය ගත කරා. ආගම ධර්මයට මෙච්චර කාලය ගත කරා. ආධ්‍යාත්මයට මෙච්චර කාලය ගත කරා. දැන් මම කුසල ඡන්දකේ මේක කරනකොට මේ ආධ්‍යාත්මික ගමනේ ඍජු ගතියක් ජවාදික ගතියක් තමන්ට තියෙනවද කියලා තුලනේ කිරීමේ හැකියාවක් තමන් තුළම ලැබෙනවා. මේ තුලනේ කිරීමේ හැකියාව මට පේනවා ඉතාමත්ම වැදගත් කියලා. මොකද අපි මේ ඉන්නේ එක්කෙනෙක්වත් මේ පළවෙනි ප්‍රයත්නේ නෙවෙයි. අපි හරියට තැන් තැන් වල එක එක ගුරුවරු වගේ එක එක භාවනා ක්‍රම නැත්නම් එක එක গুপ্ত ක්‍රම ගොඩක් කරලා තියෙනවා. කරලා බලනකොට අපිට තියෙන මේ සීමිත කාලයේදී සීමිත ප්‍රබල සම්පත්තිය වලදී හරි ආයෝජනය කරන්න මේ තුලනය කිරීමේ ගලපා බැලීමේ හැකියාව ලොකු සේවයක් කරන නැත්නම් ලොකු තීරණාත්මක වැඩක් කරනවා. තුලීත්වා පදහති. තමන්න තේරෙනවා නම් නෑ නෑ මම මේ යොදපු දේ මේ කරන වැඩ වලින් මට කවදාකවත් නැති විදිහට පෙර ගමනක් පැහැදිලා තියෙනවා පෙර දැක්මක් ඇවිල්ලා තියෙනවා මට කරන්න ඕනේ කරන්න වෙනවයි කියලා පදන් වීර්ය කියලා කියන වීර්ය කාය ජීවිත নিরপেক্ষ තැනටම ගෙනලා තාන. එවෙනේ පුදන්න බැරි දෙයක් නැහැ. කය පුදන්න ඕන නම් කය පුදන්න ඇති ජීවිතේ පුදන්න ඕන නම් ජීවිතේ පුදන්න ඕන තැනට යනකම් වීරිය ප්‍රධාන වීරියක් බාටපත් වෙනවා. ඒ ප්‍රධාන වීරියෙන් තමයි ඒ පුද්ගලයා ගැඹුරු ධර්ම එහෙම නැත්නම් ධර්ම ඕජාව ධර්මයේ රසයට අත්දකින්න. නිමග්න වෙන්නේ. ඒක සද්ධායෙන් කරන්නත් බෑ, වීර්යයෙන් කරන්නත් බෑ. සද්ධාව කුසල ඡන්දයෙන් පාඩපත් වෙන වීර්ය ප්‍රධාන වීර්යයක් පාඩපත් වෙනවා. ප්‍රධාන වීර්ය ආවට පස්සේ බොම්බ වැදගත්ත කෙනා ඒකෙන්ම තමනුත් විනාශ වෙනවා. ඒ අවශ්‍ය කරන්නා වූ අභිමතාර්ථයට ලඟ වෙනවා වගේ ගිහිල්ලා එන්නම් කියලා නෙවෙයි යන්නම් කියලා තමයි එන්නේ. අනිත් වගේ ප්‍රධාන වීර්යයක් කාටවත් තමයි එයා තමන්ගේ ජීවිතේම ඒ ධර්ම කොටස හොඳට රස බලන්න පටන් අරගන්නේ. ඉතින් ඒ විදිහට මේ ශ්‍රද්ධා වීර්ය ධර්ම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් විපරිණාමයකටපත් වීම, තලතුණා බවකටපත් වීම, මේරීම සමහරට අපිට ආත්ම දෙක තුනක් සිද්ධ වෙනවා. සමහරට එක ජීවිතයක් ඇතුළත සිදු කර ගන්න පුළුවන්. ඒ නිසා පසුකාලීන ආචාර්යවරු මේ ශ්‍රද්ධාව අසාද සද්ධා, ඕකප්පන සද්ධා, අධිගම සද්ධා, ආගම සද්ධා කියලා කොටස් හතරකට කඩලා බෙදෙනවා. ඒක මේ මේ මේ කියන සූත්‍ර පිටකයේ ඇති කොටස් ශ්‍රද්ධාව විතරක් තනි මාතෘකාව වශයෙන් අරගෙන විස්තර කර දීලා. ඒකෙදි මේ ප්‍රසාද සද්ධා කියලා කියන්නේ දකින්නකට ඇති වෙන ප්‍රසාදේ. ඒක අමූලිකයි. ඒක ඒක හැඟුමින් එන්නේ. ධර්මයේ ඥාණයෙන්වත් සලකා බැලීමකින් නෙවෙයි හැඟුමෙන් එන එකක් ප්‍රසාද සද්දා ඒක තමයි සෑම ආගමකට මුල් වෙන්නේ බුද්ධ ආගමත් එකතු ශාස්ත්‍රෝරු ගොඩක් කියන ආගම් ගොඩක් තියෙන ශ්‍රාවකයෝ ගොඩක් කියනවා Taman මේ යම් දෙයකට යන්නේ ඒකේ තියෙන මතු පිට වටිනාකම බැලුව බැලමට පේන ඒ ප්‍රසාද නමුත් ඒකේ සාරයක් නැහැ ඒකේ බැසගත්ත ගතියක් නැහැ ඉතින් අපි එක එක්කෙනෙක් වශයෙන් ගත්තොත් කොහොමද මේ පන්සලකට ඇදුනේ කොහොමද අපි මේ බණකට භවනාට බැලුනේ කියන්නේ මුලින්ම ඉච්චර ගැඹුරු අත්දැකීමක් සහිතව තමන්ගේම අත්දැකීමෙන් අස්පනා පිට දැනුමින් නෙවෙයි කරන්නේ. ඒ ප්‍රසාද සද්ධාවෙන් තමයි කරන්නේ. මේ ප්‍රසාද සද්ධාව පූජනීය වස්තු ඉදිරිපිට තියෙනවා පූජනීය වස්තුලින් පැත්තට ගියාම නැති වෙනවා. නිසා ප්‍රසාද සද්ද ඇතියත් එයින්ම නම් වැඩ ගන්න හැම යණ යන ගන්න පූජනීය වස්තු තියාගෙන ඉන්නවා. ඉතින් කතෝලික මනසයි මේ පූජනීය වස්තු තියාගෙන බුද්ධ අංකාරය ඒක තියාගන්න ඕන්නේ එතන රණ්ඩු. අර පූජනීය වස්තුෙන් කොච්චරක් ඈත තියෙනවද මේ පූජනීය වස්තු ඉතින් විවස්ථාව කියවලා බලන්න ඕනේ මේ පූජනීය වස්තු තියෙන තැන අර පූජනීය වස්තු තියන්න පුළුවන්. ඒ තරමටම ඒ ප්‍රසාද සද්දා බාහිරේ තරව පවතින එක. බැලුම දේ බලන දේ අහන දේ දේ අනුදී ඉතින් මේ අනුව ආගම් අතර ලොකු මේ අවුලක් ඇති කරලා මූල ධර්මය නම් සද්ධාව. නමුත් යම් කිසි කෙනෙක් ඉබෙනි සද්ධාවක තියෙන මේ බාහිර රඳාපවතින ගතිය එහෙම නැත්නම් අඩුතක් සිටුව තේරුම් අරගෙන නිකන් උදාහරණයක් වශයෙන් කියනනම් බුදුන් අදහනවට වැඩිය බුද්ධ ධර්මයට බැසවා වගේ. බුදුන් අදහන සෑහෙන මේ පෞරුෂත්වයේ කෙරේ බුදුජානනාථයේ කෙරේ අපි බුදුගුණ භාවනාවෙන් බුදුගුණ මෙනෙහි කිරීමෙන් බුදුජානනාථයේ කෙරේ අපි සද්ධාාවක් එහෙම නැත්නම් සමාධියක් ඇති කරනවා. නමුත් මුල ධර්මයට ගත්තත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් අපි කොච්චර බුද්ධානුස්සතිය භාවනා කරත් උපචාර සමාධියෙන් එහාට යන්න බෑ. ඔයදී විශේෂ හරිය සඵලයි. බුදුජානසික ගුණයක් අපි ජීවත් කිරීමෙන් ඇති වෙන බුද්ධාලම්බන ප්‍රීතිය පහළ වෙනවා. ඒක නරක දෙයක් නෙවෙයි. නමුත් වැඩේට මදි. ඒකේ යන්න පුළුවන් නේ සාමාන්‍ය ආලෝක මට්ටම පහළ කරගන්න පුළුවන්. සුචාර සමාධියක් ගන්න පුළුවන්. නමුත් ධර්මයට බැසට පස්සේ ඒක විශාල විවෘත කිරීමක් ඇති වෙනවා. ධර්මයට බැසීම සිද්ධ වෙන්නේ ශ්‍රද්ධා මට්ටමේම නෙවෙයි. ශ්‍රද්ධාව යම් දවසක සීලයට හෝ සමාධියට හෝ ප්‍රඥාවට යොමු කරපු දවසේ තමයි ඒ පුද්ගලයාට ඒකේ හරි වැරදි දක් ගැනීමේ ශක්තිය ලැබෙන්නේ. ඉතින් මේකම තව වෙන පැත්තකින් කියන්න පුළුවන් අපි ශ්‍රද්ධාවේ යුක්තව දන් දෙනවා වෙනත් ආගමික කටයුතු කරනවා සැලසිලි කරනවා ඒ හැම එකකින්ම මේ ප්‍රසාද සද්ධාව Tamange සහ ඒ අනුව යන කට්ටියගේ වැඩිවීමක් සිදු වෙනවා මොකක් හදාකත් Tamange පෞරුෂත්වයට ගෑවෙන ගතියක් නැහැ ප්‍රතිපදාවට ගෑවෙන ගතියක් නැහැ යම් තැනක යම් කෙනෙකුට Tamange ජීවිතේ හැබෑ වෙනසක් වෙනවා දකින්න ප්‍රතිපදාවට බහින්න තමන්ගේ කිතු කර ගන්න ඕනේ ඒක සිද්ධ වෙන්නේ ඉස්සල්ලාම සීලයෙන් තමයි නිසා යම් කිසි කෙනෙක් අර ප්‍රසාද සද්ධාවෙන් ඉඳලා සාමාන්‍ය පින්කම් කරමින් ඒ දේවල් සඳහා යන කාලය, ධනය, ශ්‍රමය අපිට තමන්ට ලැබෙන පුංචි ප්‍රසාදන ලක්ෂණය, පැහැදෙන ගතිය. එහෙම නැත්නම් මේ ඉති දැනෙන සහැල්ලු ගතිය දානයකදී වෙන පින්කමක් කිරීමේදී ලැබෙන ගතිය හොඳට තේරුම් අරගෙන මේක බාහිර වස්තු බාහිර වස්තු අරමුණු කරගෙන කරන වෙනුවට තමන් තුළම මෙතෙක් රකපො නැති සීලය අරමුණු කරගෙන සතුන් මරමින් හිටපේකන සතුන් නොමරන තැනට වරකම් යම් කිසි මට්ටමකට කරවේකන නැත්නම් පූර්ණ කාමරකම් නොකරන මට්ටමට කාමීත්‍යාචාර කරවේකන කාමීත්‍යාචාර නොකරන මට්ටමට ගියාට පස්සේ ඒ බුද්ධිලාට ප්‍රසාද සද්ධාව තමන් තුලින් අත්දකින්න පුළුවන් සීල ශික්ෂාවට බහි. මේ සාමාන්‍ය පූජීතිය කටයුතු කරමින් දන් දෙමින් කරමින් හිටපු සද්ධාමෙන් ලබන යම් සාන්තියක් යම් පැහැදෙන ගතියක් පිරිසුදු ගතියක් සීලේකදී ඊට වඩා කිසිම වෙහෙසක් මහන්සියක් මුදලක් නැතුව පිටතනකට යනතු කරන්න පුළුවන් කියලා ප්‍රතිපදාවට කිට්ටු කරගන්න නම් ශ්‍රද්ධාව තනියම ඉඳලා බෑකට ප්‍රඥාවේ යම් සහයෝගයක් අවශ්‍යයි. තමන් කරන සද්ධාව මනකිරා බැලීමේ හැකියාවක්. එතකොට මේ බාහිර වස්තු සහ බාහිර දේවල් එක සම්බන්ධ කරගෙන කරන සද්ධාව මත පිට සද්ධාවක් බවත් සීලයක වගේ පිළිහිట్లా කරන සද්ධායට වඩා අභ්‍යන්තරගත වෙන බවත් දැනගන්න පුළුවන් වෙන කෙනා ස්වයම්බූ ඥාණයෙන් වෙනගන්න පුළුවන් වෙන අපි කියන ප්‍රඥා චරිතයක් කියලා. නමුත් එහෙම බැරි කෙනාට ඒක වටහා දීම සඳහා කියන බණ සජීවී වෙනසක් ඇති කරන සුළුයි. එහෙම නැත්නම් එයා ඒ දෙයට යොමු කරවන්න පුළුවන් නම් ඒක කල්යාණ සත්පුරුෂ වැඩක් වෙනවා. ඒක මේ කල්යාණ මිත්‍රන් ඇසල් කිරීමකින් බලාපොරොත්තු වෙන දෙයක් පුළුවන් දෙයක් වෙනවා. ඒ නිසා කෙනෙක් ඇසුරු කරනකොට හෝ Taman Tamanගේ සද්ධාව දිහා බලනකොට මේ ජීවිතේදීම හෝ ඒ ප්‍රසාද සද්ධාව සීලයක් හරහා සමාධියක් හරහා ප්‍රඥාවක් හරහා කෙරෙනවා නම් ඒ පුද්ගලයාට බාහිර රඳා පැවතීම නතර කරලා තමන්ගේම ගුණයක් ශ්‍රද්ධාවට අරමුණු කරන පටන් අරගත්තට පස්සේ ඒ පුද්ගලයාගේ අත්දැකීමේ එකතුවක් වෙන්න පටන් ගන්නවා. නිකන් මල් මාලයකට නූල් නූලකට මල් මල් ලමුනන්නා වගේ එකතුවක් එන්න පටන් අරගන්නවා. ඊට ඉස්සරහ තියෙන ශ්‍රද්ධාව නිතරම විසිරෙන සුළු වික්ෂිප්ත වෙන සුළු ශ්‍රද්ධාවක්. නමුත් සීලේ සමාධි ප්‍රත්‍යාවගෙන ශ්‍රද්ධාව දිගටම එකින් එකට එකින් එකට yaadෙන්න පටන් ගන්නවා. ඉතින් එයිනොත් සීල සීල රැකීම සඳහා ඇති කර ගන්නා වූ ඒ ශ්‍රද්ධාව සමාධිය සඳහා ඇති කර ගන්නා වූ ඒ ශ්‍රද්ධාව කියන දෙකටත් වඩා මේ විපස්සනාව සඳහා යොදන ශ්‍රද්ධාව එක ජීවිතයක මැකිලා යන්නේ නැති තරමේ ගලක කෙටුවා වගේ වෙනසක් ඇති ඒ මම භාවනාත්මක සත්‍යයකට පිළිමන වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ මට දීපු වැරදිලා කිව්වක් දන්නේ නැහැ හිතලා කිව්වක් දන්නේත් නැහැ කිව්වේ අපි කරන පින්කම් වල ගුණයක් ඇති කරගන්න නම් ඒ පින ඇති හැටි දැකීම සඳහා ගන්න පිනක්ම වෙන්න ඕන විපස්සනා වෙන්න ඕන මේ විපස්සනා කොතරින් අපි දැන් නතර කරත් ඊගාවාත්මට ගියත් ඒක එතන ඊගා කරගෙන යන්න පුළුවන් තරමේ බැසගෙන යෑමක් ගලක කිට්ටුවා වගේ ගතියක් තියෙනවා සමාධියමුත් එහෙම වෙනසක් ඇති වෙනව නෙවෙයි නැති වෙනව නෙවෙයි නමුත් ඒක අරතරම්ම නෑ ඒක නිකන් කළු ලෑල්ලක ලියලා මකලාරියා වගේ සීලයෙන් ඇති වෙන එක එච්චරවත් ශක්තිමත් කැපෙන්නේ නෑ ඇඳෙන්නේ නෑ එතකොට අනිකුත් පින්කම් ගාග්ගුත මත පිට පමණයි තියෙන්නේ ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් අපේ හිතමු ශීඝ්‍ර දියුණුවක් මේ ජීවිතේම ලැබෙමින් දන් දෙමින් හිටපුත් කියලා සිල්වත්ව සිල්වතට දන් දීම හොඳයි කියන එක ඇවුණයි කියලා එයා ඊට පස්සේ සිල්වත් ඉඳගෙන සිල්තුරු දන් දීම හරහා තමගේ විචිප්තකම නැති කරගෙන හැදෙන්න පුළුවන් තැනකට ආවා. විචිපව ගියා ලැච්ඡාවයි මම ඊට පස්සේ මේවා කරන්නේ නැහැ කියන තැනකට ආවට පස්සේ යම් කිසි කවුරුද කල්යාර මිත්‍රෙක් කතා කරලා කියනවා මේ දාන සීල දෙක මේ වගේ සම්පූර්ණම් දැන් ඔයා සුදුසුයි භාවනාවට කියලා. ඉතින් ඒ පුද්ගල කෙලිම බහින්න යාට සැක පහල වෙනවා මට පුළුවන් ද භාවනා කරන්න භාවනා කරන්න මේ මේ දේවල් ඕන නේද කියලා ගොඩක් ප්‍රමාණ ගතියක් තියෙනවා. නමුත් කල්යාණ මිත්‍යා බලවත් නම් ඒ පුද්ගලයාගේ මේරිච ගතියක් තියෙනවා දයෝපගතව ඒ පුද්ගලයා අඩු ගන්න මේ සමත භාවනාවට යොදවනවා කාලී ආයෝජනය කරනවා එතකොට දානක හිටපු මිනිස්සු දාන සීල දෙකම කරලා ඊට පස්සේ භාවනාවට යනකොට සමාජ පැත්තෙන් සමාජික පැත්තෙන් එහෙම නැත්නම් සදාචාරාත්මක පැත්තෙන් ආචාර ධර්ම පැත්තේ මොනවද ලොකු වෙනසක් ඇති එක පුද්ගලයෙක් ඒ විදිහට එහෙම යන එකට ඇත්තටම සමාජයේ කැමැතිද නැද්ද කියලා බැලුවොත් බෞද්ධ සමාජයක වෙන කෙනෙකුට හම් වෙන ධෛර්යයක් දිරිගැන්වීමත් අබෞද්ධ සමාජයක එහෙම තැනකට හම් වෙන දිරියත් එක බැලුවොත් අසාධාරණ නෑ අබෞද්ධ සමාජයක් ඒ ගුණය බෞද්ධ සමාජයට වැඩිය හොඳින් පිළි අරගෙන ආදාර කරනවා බෞද්ධ සමාජයේ පිළිතන්නේ පිළිහිමක් කියලා ඉස්සර වගේ පිංකම් වලට එන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ ශ්‍රද්ධාව දනවන්නත් එන්නේ නැහැ. පැත්තකට එයා භාවනා කරනවා. එහෙම නැත්නම් එයා සිල් රකින්නවා කියලා පටන් ගත්තාම ඒ අර මුල් මුල් පෙළේ නඩේ කට්ටිය බොහෝ විට සැකමසු බලනවා මේ මොකද වෙන්නේ කියලා. මමත් පටන් ගත්ත සතිය පිළිබඳ පටන් ගත්ත වෙලාවේදී හැම පසලස්සකටම සිල් ගත්තා. ඒක කිසිම කිසි කෙනෙක් අපේක්ෂා කරේ නෑ. මට අවුරුදු 26යි 27යි වයස. ඒ විශ්වවිද්‍යාලයේ දෙවෙනි අවුරුදු තුන්වෙනි අවුරුදු හිටියේ. ඒ පන්සලට ගිහිල්ලා සිල් අරගත්තාම ඒක මේ මිනිසුන්ට මොන විදියෙන්වත් ඒක නොගැලපෙන ගතියක් පේන්න තිබුණා. ඇයි මේ වයසට කෙනෙක් සිල් අරගන්නේ කියලා. ඊට පස්සේ එක දවසක මට මතකයි ඒ සිල් පිළිබඳව මම උනන්දු කරපු කෙනෙක්ගේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙලා මුකමුළු රාත්‍රී අපි පිළිත් කියමු කියලා. ඔක්කොම පිළි ඔක්කොම ගිහියෝ. මගේ තියෙන කටතරකමට මම කව පිළිත් කියනවට වැඩිය හොඳ පිළිත් කරන එක කියලා. පිළිත් කියලා කියන්නේ ආරසාවනේ. ආරසාව සඳහා පිළිත් කිය කිය ඉන්නට වැඩිය තමයි සතුටුමත් වෙන එක පිළිත් කරන එක. ඒකට ලොකු අරසාවක් හම්බෙන ඔක්කොටම වැඩිය. එතකොට මේ යොමාව යොමු කරපු පුද්ගලයා අනගාරික කෙනෙක් මෛත් එක්ක වාදයට ආවා. වාදයට කියලා කියන්නේ ඇයි එහෙම කතා කරන්නේ? ඉස්සර කොච්චරද ඇවිල්ලා අපිත් එක්ක දීපිරිත් කියලා තියෙනව නේද? ඉතින් මම කියන්නේ ඊට වැඩි එකක් හම්බෙලා තියෙනවා මට දැන් පිළිත් කරන එක. කරනවා කියලා කියන්නේ තමන්ගේ වැඩ බලන්න ඉස්සද්ද වෙලා තමන් සතිය පිහිටවන එක. ඊට බොහොම බලවත් දෙයක්. ওই කිසි කෙනෙක් විශ්වාස කරන එකක් නෑ. රෑ 9ට පටන් ගත්ත අපි දෙන්නයි කතාව පාන්දර 3 වෙනකන් අපි වාද කරා ස්ටේජ් එකට ලැබිරිත් අහන්න ආපහා හිටපු කට්ටිය කට දිහා බලන්නේ කියලා. මට එච්චර දැනුවත් තිබුණේ නෑ. නමුත් මම උත්සාහ කරා කියන්නේ මේක නරක නෑ. නරක වචන පරිසවචන කියන්නේ පිට කියන එක හොඳයි. ඔව් පිට කරන එක ඊටදී දසදහස් ගුණයකින් හොඳයි. ඉතින් මෛත්‍රික ආපේක්ෂන පංචයට මට කතා කරලා මට හරියට සැලකුවා. ඇත්තට මට හරියට ගෞරව කරා කියන්න බෑ මට වැඩි වැඩි මහල්ලේ ඊට පස්සේ එන්නලා හැත්තිලා මට කිව්වා මෙච්චර ලස්සන සද්ධා චරිතේ කවුරු හරි නොමගියව කරලා තියෙනවා කියලා. බින්ද කිසිම ප්‍රශ්නයක් නැතුව පිළිත් කියන මම අද මේ පිළිත් කියන කතාවට විරුද්ධව නිකන් කතා කරනවා කියන එක අර චරිතීය සංකර කරලා දාලා තියෙනවායි කියලා මෛත්‍රිකව මම ඒත් වැඳලා කතා කරලා කිව්වා නෑ එහෙම මොනක්වත් මගේ යත්තේ නෑ මම පිළිත් කියන එක පිළිබඳ කිසි තරහක් නැනම ඊට වඩා හොඳ එකක් තියෙනවා නම් මං කියන්නේ ඒකම සලකා බලමු කියලා. ඊට පස්සේ මේ බස් එකේ ආපු එක්කෙනෙක් මට කතා කරලා කිව්වා මෙතන නෙවෙයි හොඳ ඔයා වෙන තැනකට යන්න. ඒ වගේ හොඳට භාවනා කරනවා මේ තැන් වල භාවනා කරන්නේ නැහැ කියලා. මම කියන්නේ ඒකත් නෙවෙයි මගේ අදහස. මට යන්න ඕන තැන මම දන්නවා. මම මේ කිව්ව කතාව. ඉතින් මේ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් වඩපත් කරන්න හදන ඕනම කෙනෙකුට සම්ප්‍රදායන කුල සමාජයේ බොරු කකුල් කකුල් මාට්ටුවක් දාන්න. කකුලෙන් අදිනවා. අදින්නෙත් කිට්ටු අන්තිම. ඒ වගේම <clears throat> ආධ්‍යාත්මික වශයෙන් කරටක් දාගෙන කියන කෙනෙක් ඇති. නමුත් මම හිතන්නේ මේක අබෞද්ධ සමාජයේ වෙයි කියලා. දන් දෙමින් හිටු මිනිසයා සිල්වන්ත වෙන එක, සිල්වන්ත ඉන්න මිනිසා භාවනා කරන එක අනික් කට්ටිය ඔච්චර ඇඟිලි ගහලා බලන්නේ. ඒ නිසා ධර්මානුකූලව බැලුවොත් නම් මේක ප්‍රතිපත්ති ගැඹුරට යන එකක් තමයි. නමුත් ආචාර ධර්ම පැත්තෙන් සදාචාරය පැත්තෙන් බලනකොට සම්ප්‍රදාන කුල සමාජයක මේක කරගෙන යනවා කියන එක ගඟ දිගේ ඉහළට පීනීමක් තමයි. ඊටත් පොඩක් ඉස්සරහට අපි ගියොත් ඒ පුද්ගලයා සමත භාවනාවේ විපස්සනා භාවනාවට බැසයි කියලා. ඒ විපස්සනා භාවනාවට බැහැගෙන ඉමන්සය නිකමට හරි කිව්වොත් මම කියන්නේ කියන්න කියලා මම කියන්නේ මේ හත්තාලෝ කුමාරයාගේ පුළුවන් තරම් හංගන්න කියලායි මම කියන්නේ. නමුත් නිදර්ශනයක් වශයෙන් කිව්වොත් මේ ඇත්ත ඇති හැටියට දැක ගැනීම යම් ප්‍රමාණයට මේ ජීවිතේම පුළුවන් කියලා ප්‍රසිද්ධ ප්‍රකාශ කෙරුවොත් පිස්සන්කොටට පවා ගිහිල් ගන්න ඉඩ තියෙනවා. මොකද ඔක්කොමලා හිතන්නේ මේ බුද්ධ ආගම එහෙම කරන්න පුළුවන් කාලේ ගිහිල්ලා දැන් අපි මෛත්‍රී බුද්ධ සාසනය පෙරම්පුරන කාලේ කියන මට්ටම උතුමාකාර විදිහට මේක සංස්ථාපිත ආයතන බවට පත් වෙලා තියෙනවා. එහෙව් කියන එකේ යම් දවසක යම් කිසි කෙනෙකුට මේ ඡන්දය කුසල ඡන්දය යමන් යම් ප්‍රමාණයට ආයෝජනය කරනද ඒ ප්‍රමාණයට ඇත්ත ඇති හැටියෙන් දක් ගන්න පුළුවන් කියන අදහස ගන්න පුළුවන් නම් ඒ සඳහා උනත් ජවය ලබා දෙන්නේ මේ ශ්‍රද්ධාවයි. නමුත් ඒකට ශ්‍රද්ධාව කියන්නේ ඒකට කුසල ඡන්දය කියලා කියනවා. හැබැයි මේ ශ්‍රද්ධාව මල්ලේ ඇතුළත තියෙන එකක් තමයි කුසල ඡන්දය කියන්නේ. අන්නේ විදිහට යම් කිසි කෙනෙක් අපි හිතමු කරබැලීමේ ආශාවක් පහළ වෙනවා. ඊට පස්සේ මනසව කියන උපදේශ පන්තියක් අරගෙන මහා ලොකු ප්‍රධාන කර්මත්තාරජාවේ වුණට විශාල භාවනා ශාලාවක භාවනා මධ්‍යස්ථානයක් නුණට සම්පූර්ණ සත්‍යනති පරිසරයක් නුණට ඊළ පොඩ්ඩක් වාඩි වෙලා මේ ඉන්න මොහොතේ වර්තමාන මොහොතේ හිත පවත්වන්න පුළුවන් ද කියන එක සුද්ධ කරලා දැනගෙන උත්සාහ කළොත් යම්ම චිත්තක්ෂණයක ඒ පුද්ගලයාට මේ මම දැන් මෙතන කියන තැනට ආපුවාම මේ මනසට සද්ධාවෙන් පන්සලට ගිහිල්ලා සාදුනාද දෙtti හිතේ ඇති වෙන ඒ ප්‍රමෝද ගතිය පිනායන ගතියට වැඩිය චිත්තක්ෂණයේ බේරිච්ච වෙලාවේදී චන සම්පatti ලැබවෙදී ඒකම ඊට වැඩිය බොහෝමත්ම ගැඹුරින් තේරෙන්න පටන් ගන්නවා උත්සාහ කළොත් යම් ප්‍රමාණයකට වර්තමානයේ හිතපත් ගන්න පුළුවන් කියලා. මම දැන් මෙතන කියන තැන පවත් ගන්න පුළුවන් කියලා. නමුත් මේ මනුස්සයා කාටද කියන්න බැලුවොත් අහල පලාට කවුරක්වත් නැහැ. ඔය කියන ක්ෂණ සම්පත්තිය දැන් උපයන්න පුළුවන් බවට. මොකද මේගොල්ලෝ ඒක සඳහා මෛත්‍රී බුද්ධ ශාසනයකම් බලා ඉන්නවා. මේක වෙන්න පුළුවන් දඹදිව විතරයි කියලා හිතනවා. මේක වෙන්නේ පැවිදි වෙලා උපසම්පදා වෙලා අරණ්‍යගත වුණොත් විතරයි පුළුවන් කියලා හිතනවා. මේක වෙන්නේ ත්‍රිපිටකය සම්පූර්ණයෙන් දැනගෙන ඉන්න ඕනේ කියලා හිතනවා. මේක වෙන්නේ සීලයේ සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ කියලා කියනවා. අපි වගේ මේ සාමාන්‍ය අමු ගිහියන්ද මේක කරන්න බෑ. නමුත් යම් කිසි කෙනෙකුට තමන්ගේ නහයට මාස්පනා පිට එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන ඉන්න තැන ඉන්න පුළුවන් කියලා දැනගත්තට පස්සේ මනස එතනින් අතර නොවි ඒ චිත්තක්ෂණයේ චිත්තක්ෂණයේ රස විඳින්න බෑ අත්දකින්න බෑ චිත්තක්ෂණ රාශියක් යන්න දෙන්න ඕනේ ඒ චිත්තක්ෂණ රාශිය උස්ථා කළා අපි හිතමු විනාඩි 10ක් 15ක් විතර නැත්නම් අපි 10 15ක් කියමු එක දිගටම වර්තමාන මොහොතේ හිත පවත්වාගෙන යන්න පුළුවන් ගතිය ඇති වුණොත් ඒ මනුස්සයාට ඇතිවෙනේ ප්‍රසාදය අර දානේ පොලේදී සාදු කියන පොලේදී ඇතිවෙන ප්‍රසාදයට හුඟක් වෙනස්. ඒකද යාට තේරෙනවා මේක බාහිර දෙයක් මත රඳාපවතින්නෙම නෑ කියන ගතිය. මේ ප්‍රසාද සද්ධාවත් ඔකපණ සද්ධාවත් අතර තියෙන ප්‍රධානම වෙනස තමයි ප්‍රසාද සද්ධාවට දෙවෙනෙක් අවශ්‍යයි. පරිසරය අවශ්‍යයි. බෙර ගහන්න ඕනේ, ගෙජ්ජි හොල්ලන්න ඕනේ, කොඩි දාන්න ඕනේ, සුවඳ දුම්පත්තු කරන්න ඕනේ, පහන් පත්තු කරන්න ඕනේ, තව ගොඩක් සාදු කියන්න ඕනේ. එතකොට කරන්ට් එක නැගිනවා. බජව්ව යනවා. නමුත් මේ මම දැන් මෙතන කියන්න කිසිම සද්දයක් අවශ්‍ය නැත්තම් වඩා හොඳයි. දෙවන්නේ කියලා කතා කරන්නේ නැත්තම් ඒ තරමට හොඳයි. හිතන්න අනිච්චන් දුක්ඛන් නැත්තම් ඒ තරමට හොඳයි. මොන මේ වර්තමාන මොහොතේ හිටපවත්තමයි කියන එක සම්පූර්ණ අන්තරාවර්ති අතුලට යන ගමන. මේක අත්දකලා මේ ශ්‍රද්ධාවට වැඩිය කුසල ඡන්දයෙන් මේ සීල සමාධි ප්‍රඥා පුරනකොට මේ ජීවිතයේ අස්පනා පිළ Tamanට කරන්න පුළුවන් බවට ප්‍රභවය තියෙන බවට පින තියෙන බවට මේක ප්‍රධාන සාක්ෂියක් කියලා තේරෙනවා නම් ඒක දෛවෝපගත සිද්ධියක් කියලා මම කියනවා. ඊට පස්සේ මේ පුද්ගලයා මේ විදිහට වර්තමානයේ හිතපවත් ගන්න පුළුවන් ගතිය තහවුරු කර ගැනීම සඳහා, ස්ථාවර කර ගැනීම සඳහා ආරම්භණයක් අරමුණක් කර්මස්ථානයක් සොයාගෙන ගිහිල්ලා අර ගැළපෙන කර්මස්ථානයක් විදියට දෙවන්නක රඳා නොපවතින බාහිරේ රඳා නොපවතින ආනාපානම ඉදිරිපත් කරනයි කියලා මේකට සර්වඥාන්සේ සාක්ෂි වෙනකොට මේ ආනාපානයේ කර්මස්ථාන අතර ශ්‍රේෂ්ඨයි කියලා වෙන්න මොකක්වත්ම නිසා නෙවෙයි ඒක උප්පත්තියෙන් සහජයෙන් නයිසර්ගයෙන් හැම කෙනෙකුටම ලැබෙනවා නිසා ආගමනුකූලව බලන එක්කනට ඒක නිකන් අඩු තක්සේරුවකට ලක් වෙනවා. මොකද යා බාහිර දේවල් එක්ක තමයි ගත කරලා තියෙන්නේ. ඒ නිසා හරියට මේ සද්ධාව කුසල ඡන්ද මේ ප්‍රසාද සද්ධාව අමූලික සද්ධාව මූලික සද්ධාවක් වඩපත් වෙනකොට ඕකප්පණ සද්ධාවක් වඩපත් වෙනකොට ඒ යෝගාචර මුළු ජීවිතය වෙනස් කරන නමුත් යම් යම් චිත්තක්ෂණවලදී යම් යම් ස්ථානවලදී මාත් එක්ක මම මම දැන් මෙතන කියන තැන ලොකුම ලොකු සම්දිස්ථානයක් කරගන්නවා. තානායම් පොලක් කරගන්නවා. තානායම් පොලක් කරන මේක බහුලීගත කිරීම සඳහා ආරම්මණය කියන අරමුණ කියන මේ කුඤ්ඤ ගාන. ඒ කුඤ්ඤේ උනත් ණයට ගත් එකක් වෙන්න වෙන්න දෙන්න එපා. බාහිර රඳාපවතින එකක් වෙන්න දෙන්න එපා. උනොත් විපස්සනා වෙන්නේ. විපස්සනා වෙන්නේ නිසර්ගයෙන්ම නයිසර්ගයෙන්ම තමන්ත් එක්ක තියෙන අරමුණ. ඒකයි මේ ආනාපානයේ විශේෂයක් කරලා සලකන්නේ. ඉතින් ඊට පස්සේ යම් කෙනෙක් මේ ආනාපානයට හිත දාලා ඒ තේරුම් අරගෙනමයි හිත දාන්නේ මේ බාහිර රඳාපවතින්නේ නැති විස්තරයක් ඒ නිසා ආනාපාන සති ආනිසංස ගැන කතා කරනකොට. ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා ආනාපානතති සමාධි භික්කවේ භාවිතෝ භාවිතෝ බහුලීකතෝ සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච ඒ ආනාපාන සතිය හරහා යම් විදියකට හිත දිගින් දිගට ගියා නම් ඉතාමත්ම ශාන්තයි. ඉතාමත් ප්‍රණීතයි කියන වචනේ ਸਰවඥාන්සේ සඳහන් කරලා තිනවා ආනාපාන සමාධියේ අසේචන කෝච කියන වචනේ සඳහන් කරන්නේ අටුවාචාරින් වහන්සේලාත් එච්චරම පිසිදු උත්තරයක් දෙන්නේ නැහැ. සේචනය කියලා කියන්නේ වක් කරනවා කියන අදහස. ඉතින් අටුවාචාරින් වහන්සේලා කියනවා ආනාපානිය පිට කසින භාවනාවක් එහෙම කරනවා මැටි ගෙනල්ලා අනල වක් කරලා කසින මණ්ඩල හදන්න ඕන. අසුභ භාවනාවක් කරනවා නිමිත්ත ගන්න මේ සෝහනට යන්න ඕන. නමුත් මේ ආනාපාන සති භාවනාවේ මේ කිසිම මැටි අල්ල මැටි මණ්ඩල හදන්න ඕනකමක් නැහැ සෝනට යන්න ඕනකමක් නැහැ යණ යන තැන එක Taman එක තියෙනවා එනිසා මේ ඉබේ ලැබිච්ච ගතිය බුදු ජානක ඉතාමත්ම ලස්සනට එකට නොදැනෙන්න පිළලා දීලා තියෙනවා මේ ආනාපාන සඳහා හොයත් යන්න ඕනකමකුත් නැහැ ප්‍රයත්න කරන්න ඕනෙකුත් නැහැ එකයි කරණ තියෙන්නේ ආයතන හුස්ම ගන්න එපා ආයතන හුස්ම ගත්තොත් ඒක ආනාපාන සති භාවනාවක් වෙන්නේ නැහැ මේ විදිහට ආනාපාන ඉතාමත් සරලව සුන්දරව යන්න ඇරලා සුඛ විහරණයකටපත් කරන තත්ත්වෙක එනවයි කියලා කියන්නේ ආනාපානයේ තුල සංසිඳීම. එහෙම නැත්නම් ගොරෝසු ආනාපානයේ සූක්ෂම කරන සූක්ෂම ආනාපානයේ අති සූක්ෂම කරගෙන යන ගමන. ආනේ ගමනේදී ඒ යෝගාවචරයට මේ ආස්වාසේ මෙන්න ආස්වාසේ ලකුණු ටික මෙන්න ප්‍රස්වාසේ මෙන්න ප්‍රස්වාසේ ලකුණු ටික කියලා අනුන් උපදේශ මතින් කමඨාන සුදු කිරීමෙන් දවසක Tamandම දෙවන්නේගේ සහයෝගයෙන් තොරව මේ ආස්වාසේ මේමයි ප්‍රසවාසේ මේමයි කියලා ඒ දෙකේ පෞද්ගලික ලක්ෂණ වෙන්කොට දැනගෙන වෙන්කොට දැනගැනීම ඉතාමත් වැදගත් බවක් තීරුම් අරගෙන මට දැන් යන්තමට ඒක පුළුවන් කියලා දැනගත්තට පස්සේ තව දුරටත් Taman පිළිබඳව විශ්වාසයක් පහළ වෙනවා මේ ආශාසයෙන් ප්‍රසවාසයෙන් වෙන්කොට දැනගන්න මම මේ ඉගෙනගත්ත ගතිය ලකුණ මගෙන් හොරකම් කරන්න පුළුවන් බලයක්, ජවයක්, ශක්තියක් මුළු තුන් ලෝකෙම නැහැ. යම් දවසක ඉගෙන ගත්තොත් ආස්වාසේ මේම ඒක ආස්වාසේ මේ ප්‍රස්වාසේ නෙවෙයි ප්‍රස්වාසේ මේක ආස්වාසේ නෙවෙයි කියලා කොච්චර වේදන් කරලා ලැබුවත් කොච්චර ආයාසයෙන් ලැබුවත් කොච්චර සංකීර්ණතාවරා ලැබුවත් කොච්චර වැරදි හරහා ලැබුවත් යම් දවසක මේ ගුණයට සමාදන් වුණොත් ඒ ගුණයේ තුලින් අයින් කරන්න පුළුවන් බලයක් මේ මුළු ලෝකෙම නැහැ. ඉතින් ඒක තමයි මම මේ ජීවිතයේ උපයපු දේ. මේක තමයි මට සද්ධාව දීපු දෑවැද්ද. ඒ නිසා මම දකින දකින දේ ආස්වාස්වාස විතරක් නෙවෙයි. අත ගන්නකොට, পায় ගෑවෙනකොට, දකින දකින දේ අනිත් එකකින් වෙන්කොට දැනගන්නා ගතිය. පෞද්ගලික ලක්ෂණ වශයෙන් දකින ගතිය දිනු වෙන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාගේ මනසේ තියෙන විසුතුරු කර දකින ගතිය විස්තර කර දකින ගතිය එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් පරිච්ඡේද කරලා තියෙන දකින ගතිය ඔය මුළු විද්‍යාවෙම තියෙන එකම වෙනස ඔච්චරයි. විද්‍යාවෙන් කරන්නේ දේවල් කප කපා වෙන් කර කර වෙන් කරනකොට බලන. ඕක බුදුරජාණන් වහන්සේ ඉගෙන ගත්තේ බොහෝමත්ම ඉස්සර වෙලා ඒ නිසා බුදු මුළු බුදු උගන්වීමටම කියන විභජ්‍යවාදී. විභජ්‍යවාදී කියලා බෙදා බලන ගතිය. මේ බෙදා බලන ගතියේදී අනිවාර්යයෙන්ම කාගෙන ඇතුළට යන ගතිය තමයි තියෙන්නේ. හැබැයි මම මේ ප්‍රකාශය නැවත සුද්ධ කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ විස්තර කරන මේ විභජ්‍ය වාදය ථේරවාදයේ තියෙන තව නමක් තමයි විභජ්‍ය වාදය කියන එක. විභජ්‍ය වාදය තමන්ටම ආවේනික වූ අස්නා පිට තියෙන අරමුණක් අරගෙන විෂිතුරු කරගෙන කිලා බෑ බෑ ඇතුළට ඇතුළට ඇතුළට යන එක විභජ්‍ය වාදී කියනවා. විද්‍යාවේදී ප්‍රධාන වශයෙන් බලන 100ට 100ක් මේගොල්ලෝ ගන්නේ බාහිර අරමුණක්. අර ඒ කොච්චර විස්තර කරලා බැලුවත් ඒ මනසට කවදාත් ආධ්‍යාත්මික සුඛයක් ලැබෙන්නේ නැහැ. විශාල දැනුම් සම්භාරයක් ලැබෙනවා. ඒකත් අව탁සීරු කරන්න නරකයි. මොකද සතිපට්ඨාන සූත්‍රයේ හැම පරිවේකදීම සරුවචනාංශේ ඉච්ඡි අධ්‍යාත්තං වා කායේ කායානුපස්සී විරති බහිද්ධා වා කායේ කායානුපස්සී විරති අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විරති කියලා අභ්‍යන්තර කය කයano ජීවත් වෙලා බලනද බාහිර කය කයano ජීවත් වෙලා බලනද ඇතුළපත දෙකම ඇතුළ පිට දෙකම සංසන්දනය කරලා බලන්නයි කියලා කියනවා. ආනාපාන දෙයක් වගේ දෙයක් කරන්න ඇතුළට කිතා බහැලා ඒක හරහා Taman අස්පනා පිට මේම මම දැන් මෙතන කියන යටතේදී ඒ ලැබෙන අත්දැකීමත් මේ විද්‍යාලෝකයේදී විද්‍යා දැනුමේදී මේ හයිඩ්‍රජන් වලින් හීලියම් වෙන් වෙන්නේ කොහොමද? ඔක්සිජන් ආදිවාසී එක එක මූල ධර්ම වෙන් කරන හැටි පිළිබඳ විද්‍යාව බලනකොට ඒ විද්‍යාව දන්න කෙනාට මේකට පහසුවක් ලැබෙනවා. මේක දන්න එක්කන අරකට පහසුවක් ලැබෙනවා. එක වෙනසයි තියෙන අරක බාහිර දෙයක් එක අභ්‍යන්තර දෙයක්. ඒකේ නිසා භෞතිකයි කියලා කියනවා මේක ආධ්‍යාත්මිකයි කියලා කියනවා. නමුත් මේ දෙකේම ක්‍රමවේද එකයි. විභජ්‍යවාදී. එහෙම නැත්නම් විසිතුරු කොට බැලීම, විස්තර කර බැලීම. අන්නේ විස්තර කර බැලීම වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න තමන්ට තමන් පිළිබඳව තමන්ගේ ශ්‍රද්ධාව පිළිබඳව තමන්ගේ හැකියාව පිළිබඳව පෙරපින් කරලා තියෙන බව ගැතිය පිළිබඳව ලොකු විශ්වාසයක් ඉන්න පටන් ගන්නවා. ඒ විශ්වාසය කොච්චර ඒ බුද්ධිලා වෙනසක් ඇති කරනවද කියලා කියනවනම් අර කලින් කියපු වචනේ මම මට කියන්න තියෙන ඒ බුද්ධිලා සලකා බැලුවොත් මම මේ තරම් මහන්සිලා හම්බ කරගත්ත මේ දෙයක් දැකපුවාම මේක නිකන් මතු පිට අතාරින්නේ ඇතුළට කිඳා බලන බලන ගතිය මගෙන් හොරකම් කරන්න මොනම අන්‍යාගමිකයෙකුටවත් බෑ. මාරයටවත් බෑ. ඒ දේ කොච්චර වෙනසක් ඇති කරනවද කියනවනම් ආස්වාද ප්‍රසආජය වේවා බිම්බිම ඇකිලුම් වේවා වම දකුණ හෝ වේවා හොඳට මුළු ජීවිතේ හැමෙත වටිනාම පින්කම ලොකුම කුසල කර්මය කියලා ඒක හොඳට විස්තර සහිත බලන ඉන්නකොට මේ ශරීරයේ පවා පස්සන ප්‍රීතියෙන් පිනා යන පටන් ඇඟ කිලි බලන්න පටන් ගන්නවා ඒක පාරට හරියටම හිත ආනාපානටම එල්ල වෙලා අතු පිට නෙවෙයි. කිඳා බහින ගතියට එනකොට ඒ දෙක අතර එකලස එනකොටම මුළු ඇඟ පුරාම නිකන් හදිසියෙ ගැස්සිලා යනවා වගේ චන කණික පීතිය එන්න පටන් ගන්නවා. ඒක සම්පූර්ණ මහත්පතින් වෙනස් සිද්ධියක්. අපේ හිත බලන්නේ එල්ලෙට හරියට ආනාපානට දාන. ඒක දිහා කරගෙන යනකොට ඒක පාට අකුණක් ගැහුවා වගේ මේ මොකද්දෝ කැස්පක් වෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයට මේක ඇත්තටම දන්නේ නැත්නම් අර ඒකලස සතිය සමාධි කඩලා යන සුළු ගතියට එන්න පටන් ගන්නවා. මොකද ආයසරයක් යෝගාවචරය කවදා හරි ගිහිල්ලා හරියටම අරමුණු දෙහිට තියාගෙන කිඳා බහගෙන යනකොට අරමුණේ විස්තර ව්‍යංජන අනුව්‍යංජන බලන යනකොට ආයසරයක් අර වගේ ඇඟ පුරාම එක චිත්තක්ෂණයකට ගැස්මත් ගැස්මක් එන්න පටන් ගන්නවා. කවදා හරි යෝගාවචර කමඨාන සුද්ධ වෙන්න ඕනේ. මේ තමයි කාය සාක්ෂි වශයෙන් තමන්ගේ හිත විතරක් නෙවෙයි ඇඟත් සාක්ෂි දෙනවා. දැන් එකලස හරි කියන්නේ. එහෙම යනකොට අංගේ තැන් තැන් වල නිකන් හිලිගඩු පෙන්නා වගේ, හැම කිලි පොලන්නා වගේ, හැල්ලු වෙන්නා වගේ, උණුසුම් ලප, සිසිල් ලප, හෙල්ලෙන කම්පට චංචල ගතිය ඉන්න පටන් ගන්නවා. ඒක අර කුද්ධික පීටි අතනින් මතින් මතුවෙන දේවල් ඔලම පරිණාමයකින් තමයි Taman ටික දැක ගන්න පුළුවන් මට්ටමට එනවා. හැබැයි සම්බන්ධයක් නැහැ. කරන බාහන කිසිම සම්බන්ධයක් නැහැ. ඇඟේ හැම විශේෂයෙන්ම විවිධ ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. හැබැයි ඒක හොඳට තේරෙන මේක භාවනා විදිහක් නම් මේ කිරණ ලකුණු එකක්වත් කවදාකවත් නොදැරිය හැකි මට්ටමට බය වෙන්නේ නැහැ. වෙහෙස කරන්නේ නැහැ. ඒ යෝගාචරය මේ දෙකම තියෙද්දී හරියටම ආනාපානට තවත් දුරටත් කිඳා බැහිම කළොත් තීරණ පටන් අර ගන්නවා. නිකන් අර ඒ රැලි මාලාවල් අර ඉෂ්ට වගේ නෙවෙයි මුළු ඇඟ පුරාම තීරණ පටන් අර ගන්නවා. ඇඟ සම්බහානය කරන්න වගේ හිතත් සම්බහානය කරන්න වගේ අරමුණත් එක්ක හිත පවත්තන්න පවත්තන්න පවත්තන්න ඒ කුද්ධිකා පිටි කණිකා පිටි එන්න පටන් ගන්නවා. දිගට දිගට දිගට දිගට යනකොට යෝගාචරයකට බය අරගත්තොත් ඒක උද්වේග කර ප්‍රීතියක් වඩපත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තමයි ටිකක් සෝඩා බෝතලයක් හැදුවා වගේ හොඳට තමන්ගේ මුළු යක පුරාම විදිලා ගිහිල්ලා අන්තිමට කිරිහැලියක් උතුරගෙන යනවා වගේ පරණාපීඩ විදිහට වැක්කෙන මට්ටමට වෙන්න පටන් අර ගන්න කියනවා මේ වෙලාවේදී ඇති වෙන සද්ධාව කිසිසේත්ම බුදු රූපයක් බල්ල නෙවෙයි. කිසිසේත්ම බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණේ බල්ල නෙවෙයි. කිසිසේත්ම බාහිරේ අරමුණක් බලලා නෙවෙයි හුස්මෙමයි තියෙන්නේ. ඉතින් මේකට අටුවාචාර්ය මහන්සලා කියන ඕකප්පන සද්ධාව කියලා. ඕකප්පන කියලා කියන්නේ වතුරට බැස ගන්නාසුළු සද්ධාවක්, নিমග්න වෙනසුළු සද්ධාවක්. ඒ මොකද? එතකොට භාවනා කරේ අති පුදුමාකාර කාන්දන් ශක්තියක් එන්න පටන් ගන්නවා. අහුවෙන අහුවෙන තැන ඉඳ ගන්න හිතෙනවා. අහුවෙන අහුවෙන හිතනවා මොකද්ද මෙච්චර කල් අපි ඒ කැමෙන් බීමෙන් ඉදුවෙන් හිතමුන් ලැබුව සැපය ඒ විනෝඩ දැන් අත පිටින මේ සැපය निराමිෂයි මොනම දෙයක්වත් පිටින් අවශ්‍ය කරන්නේ අවශ්‍ය කරන්නේ එල්ල විතරයි එකලස විතරයි ඒකත් චින්දා බහින එකක් එතකොට ඇති වෙන මේ ඔකප්පන සද්ධාව වැස ගන්නාසුළු සද්ධාව ඒ යෝගාවචරයේ යෝග ජීවිතයේ ඊ타මත්ම ප්‍රීතිය සුඛය ගුණ ඇති කරන දෙයක් මේක සමතෙමුත් වෙනවා විපස්සනාමුත් වෙනවා සමත භාවනා කරනකොට විශේෂයෙන්ම මේක තුන්වෙනි ධ්‍යානය වෙනකොට ප්‍රීති අයින් කළ සුඛය උත්තිදින වෙලාවත් විපස්සනා ජීවිතයේදී විශේෂයෙන්ම විසුද්ධි ඥානවල උද්‍යප්පේ ඥානෙ මට්ටමට එනකොට ඒ මුළු ඇඟම සම්භාහණය කරන මුළු හිතම සම්භාහණය කරන මට්ටමට එනවා. ඒ සද්ධාව අර උපපති සද්ධා නැත්නම් මේ ප්‍රසාද සද්ධාවණිය අමූලික සද්ධාාවක් නෙවෙයි. ඒකට ආසන්න හේතු රාශියක් තියෙනවා. හේතු රාශිය දුන්නොත් ඒක එනවා. ඒ හේතු රාශිය විපස්සනා භාවනාවේ තියෙන සුවිශේෂී ගුණ විදිහට මම දකින්නේ දෙවන්නේක් මත රඳා පවතින්නේ. අහවල් තැනකට බැඳිලා නැහැ. තියෙන්නේ අරමුණ අද්දකියකේ අරමුණක්, ස්පනා පිළිදකියකේ අරමුණක්, සති සමාධි එකලස් වෙච්ච ගමන් ඒ විවිධ වේදනාටින් බලනකොට ඒ පස්සනක් ප්‍රීතිය එන්න පටන් අර ගන්නවා. ඒක හොඳම සාක්ෂියක් වෙනවා. Tamanට අර සද්ධාවේ මේරීමක් ඇතිලා තියෙනවා කියලා. ඊට පස්සේ විතරයි මේ පුද්ගලයා ඒ ප්‍රතිපදා ඥාණයට බැසගන්නේ. ප්‍රතිපදාවක් විදිහට තමයි කාලසටහන වෙනස් කරගෙන අනුන් තරහ වුණත් මේ දේ මම නිතිපතා කරන්න ඕනේ. මොකද ඒකෙන් මගේ කයට හිතට ලොකු සාන්තියක් හම් වෙනවා. සෞඛ්‍ය පැත්තෙන් බැලුවත් ඒ වගේම විශාල ඇතුළ ගැඹුරු අතුලාන්තයකට දොර කවුළු විවෘත වෙනවා. අපි විනාමික සාමිස සපහිතලා හෝ ඥාතින් ගැන හිතලා හෝ වස්තුව ගැන හිතලා කොච්චර කාලේ යෙදුවත් ඒ කාලේ කොච්චර අපි වටිනාකමක් දෙන්න උත්සාහ කළත් මේ සඳහා භාවනාව සඳහා ප්‍රතිපදාව සඳහා ඒ කාලේ උපයා ගන්න එකට දෙවන්නේක්ගෙන් අහන්න යන්න එපා. ඒකට කටක්වත් කරන්න දෙයක් නැහැ. ඒ සඳහා තමන්ම දත්ත කාගෙන ඒ කාල සටන කදා ගන්න. නිජපතා යෙදෙන්න වෙනවා. ඒ නිජපතා යෙදීම මේ කියන ඕකප්පන සද්ධා වෙන්නේ නැතුව කවදාකවත් yaadෙන්නේ නැහැ. කාල සටන කදාගත්ත පළියට හරියන්නේ නැහැ. ආ භාවනාවේ ගෙතෙන් ඇවිල්ලා තියෙන්න ඕනේ. අපට පස්සේ බුදුරජාණන් වහන්සේ සප්පායකාරී සාතච්චකාරී සප්පායකාරී සක්කච්ඡකාරී සාතච්චකාරී කියලා ඒ පුදුලට නිකන් අත්තලක් දෙනවා සත්පුරුෂෙක් විදිහට කල්යාණ සත්පුරුෂෙක් විදිහට කියනවා දැන් ඔබ දැන් මේ හොයාගත්ත මේ වැස ගන්නාසුළු සද්ධාවට සප්පාය කාරණා ටික කරපන් සැපයලවන සුළු දේ දීපන් ඒකට ගමේ පන්සලේ හමුසු කොහොමඩක්වත් උපදෙස් දෙන්න දන්නේ නැහැ. මොකද හමුසු භාවනා කරන්නේ භාවනා කරන්නේ තමයි. එහෙමනම් තමනෝ හිතන්නේ කොයි වෙලාවට වාඩි වෙන්න ඕනද මොනවද ඊට ඉස්සලා කරන්න ඕනේ මේකයි කියලා ඒ තමන්ගෙන් ලැබිච්ච මේ අත්දැකීම් අවුන්සයක් වුණත් පොතේ දැනුම ටොං ගානකට වැඩිය වටිනවා. නිසා ඒ සඳහා ශ්‍රද්ධාව පිළිනකොට තමන්ගෙම අතීතයෙන් තමයි උපදෙස් ගන්න ඕනේ ඒක වැඩි කර ගැනීමට අදාළ විදිහට කටයුතු කරනවා. දෙක සක්කච්ඡාකාරී වෙන්නේ. මේ වැඩේ සඳහා ආදර ගෞරවයෙන් නැමී සිට ඒකට උපස්ථාන කරනවා. ගරු කරන්න ඕනේ මේ ලෝකයේ ඥාතීන් වෙනුවෙන් වස්තුව වෙනුවෙන් අපි අනන්ත අතිගාල සේවාවල් කරනවා নানা ආකාර දේවල් කරනවා. නමුත් ඒ කිසි කෙනෙක් Tamanට මේක ලබලා දෙන්නෙත් නෑ, ලබනවට උදව් කරන්නෙත් නෑ, උදව් කරන්න දන්නේ නෑ. ඒ නිසා මම මේක ගෞරවයෙන් යුක්තව සකස් කරනවා සකසා කියලා වචනය සිංහලෙන් දාන්නේ ආදර ගෞරවයෙන් නිමිචිට මේකට වෙලාව දෙන්න. ඒ වගේම සතත අභ්‍යාසය නිතිපත හැමදාම ඒ වෙලාවට කරන්න පටන් ගත්තාම අර ඕකප්පණ සද්ධාව දක්වා පැමිණීමට තමයි යම් යම් ක්‍රමවේද යම් යම් ක්‍රමසහ විදි අහම්බෙන් කරාද දැන් ඒවා නිතිපත කරලා බලන්න. ඒකට කියනවා පටිපදා ඥාන දර්ශන විසුද්ධිය තමයි ප්‍රතිපදාව පිළිබඳව මට ගැළපෙන ගුරුවරයා මෙයා කමටහන මේක භාවනා කරන වෙලාව මේකයි ආසනෙ මේකයි කලින් සක්මන් කරන හැටි ලැබෙන ලාභ මේක ඔක්කොම තමන්ගේ පරිශ්‍රයට ලැබෙන අධීක්ෂණයේ අර්ථ ලැබෙන ඊට පස්සේ ඒක සකස් කරගත්තට පස්සේ තමයි යෝගාචරයා කියන නම පාවිච්චි කරන්න පුළුවන්. මේ බුද්ධිල කාටවත් නවාපාණ්ඩ නෙවෙයි ඒක කරන්නේ. එහෙම නැත්නම් මේ හත්තාලොක් කුමාරයා වගේ මොනම විදියකින්වත් ලාභ සත්කාර සඳහා නෙවෙයි. තාමත්ම අල්පේච්ඡව කරනවා. ඉතින් මේ සූත්‍රයේ මම දකින විශේෂම ගුණය තමයි ඒක ගොඩාක් වැදගත් වෙනවා මේ වෙනකොට භාවනාවට බැහැගෙන ඉන්න තරුණ තරුණියන් සඳහා ඒත් මේ කටයුතු කරනකොට පුළුවන් තරම් වසල වහගෙන කරන්න. කවදාකවත් නරකයි. පේන්න කරන්න. පේන්න කරන්න ගිය ගමන් අර පසාද සද්ධාව තියෙන කට්ටිය ඒක බොහෝම අගය කරන්න වගේ හිටියට ඒගොල්ලෝ ඇවිල්ලා මේක වණ කරලා දාන. නිශ්ශබ්දතාවයේ බිඳිනවා. විවේකේ නැති කර. උදකලා බව නැති කර. ඒගොල්ලෝ කියන උදකලා බව කියලා කියන්නේ කාලකන්නිකමක් කියලා. ඔක්කොම එකතු වෙලා ඒ පිංකම් කරන එක ලොකු දෙයක් කියලා හිතනවා. නමුත් සර්වචනාංශේ විශේෂයෙන්ම මහා ශුන්්‍යත චූල ශුන්්‍යත වගේ සූත්‍රවල සඳහන් කරනවා යනකොට ඒ කිපුල්ලත් පුරේ තියෙන නිකුරදාරාමේ සංඝයා පිරිලා ආනන්ද හැමදාම කතා කරන ආනන්ද මොකද්ද වැරදිලයි කිය. මේ මේ තැන්වල කොහොමද භාවනා කරන්නේ කිය. මේ සෙනඟ ගැවෙසෙන තැන්වල කොහොමද භාවනා කරන්නේ? ඒක පුළුවන් තරම් ශුන්‍යagaraක් කරගන්න. ඉතින් අර පසාද සද්ධාව තියෙන එක නා හිතන්නේ මේ ජනප්‍රිය නැතිකම කියලා. එහෙම නැත්නම් මේ බුද්ධ ධර්මයේ දියුණුවක් නැතිකම කියලා. හුදකලාව දකින්නේ කාලකන්නිකමක් විදියට. නමුත් මේ ඔකප්පන සද්ධා වැටිච්ච කෙනාට තේරෙනවා මේ හුදකලාව තමයි මුළු ලෝකෙ උපයන්නම අමාරු දේ. කලාවන් අතර උතුම්ම කලාව තමයි හුදකලාව. මේක සඳහා වයසක ඇත්තෝ කොච්චර සෙල්ලම් කරුවක් කවුරක්වත් ගණන් ගන්නෑ. නමුත් තරුණ තරුණයන් කරනවා නම් මේ හත්තාලෝක කි පාඩම් පන්ති දෙකේ ඉල හත්තාලෝක පෝස් එක කරලා ඉන්නවා. කිසිම දෙයක් කිසිම ආකාරයක දැනෙන්නේ නැතුව ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් ඉතාමත්ම සක්කච්ඡාකාරව ඉතාමත්ම නිතිපතා කරනවා පුළුවන් තරම් ගුණ වසන් කරනවා. එහෙමනම් මේ ප්‍රගතියට කිසි බාධාවක් වෙන්නේ නැහැ. කාටවත් කියා බණ්ඩ යන්නේ නැහැ. විශේෂයෙන් මේ ගුණේ තියෙන්න ඕනේ ප්‍රසාද සද්ධාව තියෙන කෙනාට වැඩිය ඒ ප්‍රසාද සද්ධාව ඕකප්පන සද්ධාව බවට පත් කරගත්ත කෙනා ගැප් ගත්ත රාජමහේසිකාවක් වගේ හැසිරෙන්නේ කියලා. රාජමහේසිකාව ගැප් ගත්තට පස්සේ කෙලිසෙල්ලම් කාර්කම් පණ්ඩ යන්නේ නෑ. එයා ඒ ගැප්ට දරු ගැප් එක හැර පවත්වන්නේ ඒ දරු ගැබ ගම්සා නොවීම සඳහා යමක් කළ යුතුද ඒක උපරිමයෙන් කරනවා කාරණා දෙක තුනක් නිසා. එකක් උපදින්නේ රජපැටියේ දෙක අන්තපුරේ අනෙක් ස්ත්‍රීන් කොහොම හරි උත්සාහ කරන මේක ගැඹ ගබ්ස කරන්න. මොකද රජුරංග වැඩි අවධානය එතෙන්දී යොමු වෙන නිසා. යම් කිසි විදිහට රජ්ජුරෝ දන්නවනම් රජ්ජුරෝ කරන්න පුළුවන් තරම් ඒ කිරිමවරු සපේලා ඒ රාජමහිෂිකාවට ප්‍රස්ථාන කරනවා. ඒ කොච්චර කරත් රාජමහිෂිකාව දන්නවා අරුගබරක ගන්න හැටි. එහෙම නැත්නම් කිරි වදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ කිරි වදින වෙලාවට එනකොට ගොවිතලේ ගොවිපලේ වැඩ ඉවරයි. බණ්ඩි ගොයම රකින්න දෙයක් නැහැ. මොකද ගොවිතැන්පත් හීචෑම් ඔක්කොම ඉවරයි පොහොර ගහලත් ඉවර දැන් ඒක වැටෙනවා මොකද හැමදාම ගොවියා කුඹුරු වටේ රවුමක් ගිහිල්ලා උම වෙලා තියෙනවද සත්තු කනවද කියන එක නිකන් ගෞරවයක් පිණිස කරන්න රාජකාරියක් නෑ උදැල්ලත් හැමදාම රැය යනවා පිහක් ඇත්තත් අරගෙන කුඹුරු වටේ රවුමක් ගිහිල්ලා ඉන්න වගේ මේ ඔකප්පන සද්ධාව ඇති වෙච්ච කෙනා හැමදාම ඒ වතක් සපයන්නා වගේ නිතිපතා මේ කටයුතු කරනවා ප්‍රසාද සද්ධාව ඇති වෙච්ච කෙනාට වැඩි මේක කරන්න ඕනේ. ඒ <coughs> කිරීමේ තියෙන ප්‍රධාන බාධාවල් තමයි මේක කියාපාන්නේ. සාමාන්‍යයෙන් කුල කාන්තාවක් ගැප් ගත්තට පස්සේ විලි ගන්නේ මිසක්ක එළියට බහින්නේ ඒක සංගබල ආරසා කරගන්න. ආන්‍ය වගේ දෙන්න ආවට පස්සේ මේ පුද්ගලයා දන්නවා මේ ශ්‍රද්ධාවේ දැන් මේ මගේම ඥානමතින් මගේම ක්‍රම සහ විධිමතින් මගේම අරමුණ හරහා මම දැන් ඒක ඇති කරන හැටි දන්නවා කියන එක ආවට පස්සේ ඒක ප්‍රතිපදාවට දාගෙන දිගට වැඩ කරන පටන් අරගත්තොත් ඒ පුද්ගලයා දන්නවා මේ කියන සද්ධාව ඊගාවාත්මදී මට ලැබෙයිද නැද්ද කියලා බෑ. බරපතල ලෙඩක් ඇති වුණොත් මේක ආයෙ ගන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් තමගේ කයටත් අරස කරනවා. අර කියන්නේ කයවත් කයත් හොඳට සතපොරොත්. පරිසර සාධකවලත් විචල්‍ය සාධක පුළුවන් තරම් ස්ථිර කරගෙන මේ පටන් ගත්ත ප්‍රතිපදාව අධිගම සද්ධාවක් බාටපත් වෙනවා. නොසැලෙන සද්ධාවක් බාටපත් වෙනවා. අරිය කාන්ත සීලයක් බාටපත් වෙනකන් පුළුවන් තරම් රකින්නවා. මොකද හේතුව මේ ඇතිවෙච්ච ඕකප්පට සද්ධාව කැඩුනොත් ආය මුලක ඉඳලා පටන් ගන්නවා. ක්‍රමශාවිදි තියෙනවා. උපකරණ ටිකක් තියෙනවා. නමුත් වැටුණාට පස්සේ හදන්න ගියාම කොහොමද පශ්චාත්තාප වෙන නිසා ගත්ත ගැම්ම දිගට අරගෙන යෑම කියනවා අධිකම ශද්ධාව දක්වා කටයුතු කරනවා කියලා ඒ සඳහා ඇත්තටම ශද්ධාව අසාද ශද්ධාව කප්පට ශද්ධා අධිකම ශද්ධා කියනවා වගේම ප්‍රසාද ශද්ධාවට උදව් කරන වීරියට ආරම්භ ධාතු කියලා කියනවා අධිකම ඕකප්පන ශද්ධාවට උදව් කරන වීරියට නිකම ධාතු කියලා කියනවා ඒ අධිකම ශ්‍රද්ධාවට යනකොට ඒකට උදව් කරන වීර්යයට පරක්කම ධාතු කියලා කියනවා. මහා පරක්‍රමයක් අවශ්‍යයි. මෙච්චර අමාරුවෙන් ඇති කරගත්ත මේ Javaය මේ ගැම්ම මේ පෙර ගමන බාධානගේ ගිහිල්ලා ආපසු නොයනා විදිහට වෙනසක් ඇති කරගන්නවා. ඉතින් යම් කෙනෙකුට මේ ජීවිතය ඇතුළත ඒකප්පණ ශ්‍රද්ධාව අධිකම ශ්‍රද්ධාව බවට පත් කරගන්න පුළුවන් වුණා නම් ඒකේනා අධිකම සද්ධා ලැබීම සඳහායි අවසාන මොහොතේදී දරන ප්‍රයත්නය කැපකිරීම යදවම මොනම තායකින්වත් මනුෂ්‍ය ජීවිතයකට තේරුම් ගන්න බෑ. කවදාහක හිතලා ගන්නත් බෑ. ඒකේ ගැම්මෙන් මේ අවස්ථානුකූල වෙන එකක් ඒක අමානුෂික මට්ටමකට තමයි සිද්ධ වෙන්නේ. එහෙම වගේ සුවිශේෂී තත්වකේ මේ ශ්‍රද්ධාව පන්නරේ හිටිනකොට ඒ කෙනාට තේරෙනවා මම ප්‍රසාද සද්ධාමේ යුද්ධ සංසාර කොච්චර ගත කරලා තියෙනවද කියලා. නමුත් කුණ විශේෂයක් උනේ නෑ. ප්‍රසාද සද්ධා කියන්නේ වාහනයක පිටින් ගන්න තින්තක් වගේ. එතන මැටි ගලේ පිටින් අඳින චිත්‍රයක් වගේ ඒක ගුණයක් විශේෂයක් කරන්නේ. නමුත් ඔකප්පන සද්ධාව කියලා කියන්නේ ඊට වැඩි කිඳා බහින එකක් අරමුණටත් කිඳා බහිනවා. සද්ධාව කියන චෛසිකයටත් කිඳා බහිනවා. තමන්ගේ ජීවන රටාවත් වෙනස් කරගන්නවා අන්තිමට ඒක කියලා පැමිණෙනවා කියන එකට අධිකම ශ්‍රද්ධාව කියලා අධිකම ශ්‍රද්ධාව ආව දවසේ තමයි ඒ බුද්ධයාට ඉස්ම බුලන්න පුළුවන්. ආස්වාදයක් ලැබෙන්නේ සාසනේ ඉදාට තමයි. ඉතින් ඒකට ඕකප්පන ශ්‍රද්ධා අවස්ථාවකට මේ ආස්වාදයේ සම්බන්ධ කරලා පෙන්නනවා ඒ යම් කිසි අරමුණක් ඉදිරිපත් කරන්නේ අරමුණේ හේතුඵල ධර්ම සහිතව බලන්න පුළුවන් වෙලාවට ආවොත් ඒ පච්චේ පරිග්‍රහ ඥානය කියලා සමානට විශේෂ පදයකින් හඳුන්වනවා ධම්මට්ඨිතිය කියලත් කියනවා. යථාභූත ඥාන දර්ශනය කියලත් කියනවා. හේතුඵල ධර්මයේ තේරුම් වෙලාව කියලත් කියන එක බොහොම භාවනාවේදී හම්බෙන මුලින් මුලින් හම්බෙන ඥානයක්. ඒ වෙලාවේදී කියනවා ලද්දස්සාසෝ ලද්දපතිච්චෝ බුද්ධ ශාසනේ ඒ මනුස්සයාට ආස්වාදයක් තේරෙන්න පටන් අර ගන්නවා මගේ ශ්‍රද්ධාව දැන් මගෙන්ම ගන්න පුළුවන් කියලා. යෝකප්පන ශ්‍රද්ධාව වෙනකොට ආරම්භණක් දක්වපුවාම කොහොමද බලන්නේ? සක්මන් කරනකොට මොකද්ද බලන්නේ? පරියන් කිනනකොට මොකද්ද බලන්නේ? එදින ජීවිතේදී මොකද්ද බලන්න ඕනේ කියලා තවන්නම තේරෙන්න පටන් ගන්නවා. එතන පුංචි අශ්‍රසිලක් ආස්වාදයක් හම්බ වෙනවා. නමුත් ඒකේ ස්ථිරසාර වීම තමයි මාර්ග ඥාන සිද්ධ වෙන එකට කියනවා අධිකම ශ්‍රද්ධා කියලා අධිකම ලාභයත් එක්ක සිටින. මේට හාත්පසින්ම වෙනස් ශ්‍රද්ධාවක් තියෙනවා ආගම ශ්‍රද්ධාව කියලා. මේ ප්‍රසාද සද්දා, ඕකප්පන සද්දා, අධිකම සද්දා කියන තුනට කියනවා ආකරවති ශද්ධාව කියලා සඳහන් කරනවා. මූල මූලයක් සහිත සතිය. එක එක ආකාරයක් තියෙනවා. ඒ ආකාරවති අනුව තමයි ඒක දියුණු වෙන්නේ. ඊට වෙනස් ශ්‍රද්ධාවක් ගැන කතා කරනවා මේ ජීවිතයේ භාවනා කළ නිවන් දැකීමට අදිෂ්ඨාන නොකරනා වූ මහබෝසතාණන් වහන්සේලා අතුලත් ඇති කරන ශ්‍රද්ධාවක් එයාගේ අදිෂ්ඨාන ශක්තිය නිසා නිවන් ලබන්නේ නැහැ. නමුත් නිවන් ලබන්න ඕනේ තරම් කුසල් තියෙනවා, හැකියාව තියෙනවා, සද්ධාව තියෙනවා. නමුත් මේ සාමාන්‍ය අපේ තේරවාද ක්‍රම හැටියට කියන කොට නම් අරහත් ඵලය සඳහා ගිවිසුමකට යන්නේ අචේ බුදුකමක් සඳහා ගිවිසුමකට යන්නේ කො මහා සම්මා සම්බුද්ධත්වයට සඳහා හෝ නැත්නම් මහා ශ්‍රාවකත්වයට සඳහා පෙරම් කරනවා නම් ඒ ඇත්තොත් නිවන් ලබන්න පුළුවන් තරම් ශ්‍රද්ධාවක් ඇති කරගෙන අදිෂ්ඨානකයක කලාව බලා අර පාරමිතා ශීක්ෂෙන් දිගින් දිගට දිගින් දිගට සද්ධාව දියුණු කරනකොට සබහා ධර්මයේ පාලනය කිරීමේ ශක්තිය සෑහෙන දුරට අතට ගන්නවයි කියලා කියනවා. ඒ පුද්ගලයා මේ දේවල් කරන්න කිසිසේත්ම පුරුදු වෙන්නේ නෙවෙයි. හොඳටම Taman දන්නවා මේ ජීවිතයක සද්ධාවක තියෙන වටිනාකම එක යොදවලා ගිය ආත්මෙත් පුරුද්ද තියෙනවා මේ ආත්මෙත් පුරුද්ද තියෙනවා. ඒ කෙනාගේ ශක්තිය කියනකොට අපි ලොකු සාන්ති ඉන්න කාලේ කියන්නේ මේ මහ පොළොවට අත තියලා අදිස්ථානයක් කිරුවොත් මහ පොළොව වුණත් හොල්ලන්න පුළුවන් ශක්තියක් භූමිකම්පා කරන්න පුළුවන් තරම් ශක්තියක් ඒ මහ බෝසතාණන් වහන්සේලාට තියෙනවා. හැබැයි ඒක අධිකම සද්ධාව නෙවෙයි. මාර්ගඵලයක් ලැබිලා ගන්න එකක් නෙවෙයි. නමුත් සද්ධායම දිනු අවස්ථාව. ඉතින් මේ කථාචාරිදී කථානායකතුමාට එවනත මේ හත්තාල කුමාරට තිබුණේ මේ අධිකම සද්ධාව. ඒකට අවෙක්කප්ප සාතය කියලාත් කියනවා. ශ්‍රද්ධාවේ තියෙන ගුණය තමයි ප්‍රසාදයේ පැහැදෙන ගතිය. අවෙක්කප්පසාද කියන්නේ නොවක් නොසැලෙන. ඉන්ද්‍ර කීලක්ෂේ පිටුපු ශ්‍රද්ධාවක් තියෙනවා. නමුත් ඒ බව ඒ ආලංග තියෙන සත්තාලෝක කුමාර ළඟ තිබෙන ශ්‍රද්ධාව කෑකොස්සන් ගහලා තිබිලා නැහැ. එහෙම සංඝයාට කියන්න ඕනේ නැහැනේ බුදුහාමුදුරුවෝ කියන්න ඕනේ නැහැනේ මේ හත්තාලක් කුමාරයා කියලා කියන හොඳ සද්ධාවන්තය කියලා බොහෝම මධ්‍යස්ථ ප්‍රමාණයේ ඉඳලා තියෙන්නේ ඒ හාමුදුරුවෝ කියලා අහනවා මේ මෙතුමා ගාව ඔබතුමා ගාව මෙහෙම මේ ගුණයක් විදියට සුවිශේෂී ගුණයක් විදියට සද්ධාව තියෙන බව දන්නවද කියලා ආනි මන් දන්නේ ඒක කියාපන්න යන්නේ ඒකත් බුදුරජාණන් වගේ කරනවා එයාට තියෙන අධිකම අපිච්චතාවය සීල ගුණයන් ලබාගෙන ඒ ගුණයන් වසා සිටීමේ ගුණය තියෙන එකම සාසනය තමයි තේරවාද සාසනය අනික හැම දේවලම අන්ධහැර පාන ඒසා මේ ශාසනයේ දියුණුවක් මේ ශාසනයේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරනවා මේ අපිච්චතාවය කියන එක හැමදාම ධෛර්යයක ලියනවා වගේ හැමදාම සතහන් කරලා බලන්න මම මේ කෑ ගහන අඬහැර පාන මවාපාන පුරාජීරු කතා කරන පැත්තකට දයන්නේ එහෙම නැත්නම් ಗುಣ වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න කිරිවදින ගොයන් කරලා පල්ලෙහාට මෙන්න වගේ උඩ යන්න යන්න උණ ගහේ දැල්ල පාත් වෙන්න වගේ තමන් තුලේ නිහතමානී අපිච්චතාව ගුණේ වැඩෙනවනම් අනිවාර්යයෙන්ම කිලෝරක් නැති දිනුවක් ශ්‍රද්ධාවහරා ලබන්න පුළුවන් අනික් ගුණ හරහා බෑ කියන එක නෙවෙයි අද දවසේ මාතෘකාව නිසා මම කිව්ව මතක් කරේ ඒ ශාමී සෑම කෙනෙක්ම බැලුවොත් සාමාන්‍ය බෞද්ධයන් අතරෝ මිනිසෙන් අතර ගත්තොත් සෑහෙන දුරට ඒ ශ්‍රද්ධාව ක්‍රියාවත් කළ යම් ප්‍රමාණයකට ඒක අත්දකින්න පිරිසක්. ඉතින් අද ධර්ම දේශනාවෙන් ලැබෙන තොරතුරු අනුව මේක තව දුරටත් නොසැලෙන සද්ධාාවක් බවට දැනනපත්පත් වෙලා තියෙනවා නම් ඒක තවදුරටත් සහතිකරනද එහෙම නැත්නම් නොසැලෙන සද්ධාාවක් බවටපත් කරනද ඒ වාගේ මේ කටයුතු සියල්ලම ಗುಣ වසහාගෙන ජීවත් වෙන අපිච්චතා ගුණයත් එක්ක එකතෙන් කරගෙන යන්න කෙනෙක්ගෙන් අහන්න නැතුව ඒක ලබන්න තමන්ට අවශ්‍ය කරන වූ දැනුම පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සිට දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි වෙලාව මේකමාර කාලයක් විතර පෙරගෙන තියෙන ධර්ම දේශනාව සඳහා උල්ලුෂේ සතහන් වෙනවා පහයි පහයි. ඉතින් අපිට මේ සම්බන්ධයෙන් කිව යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු යමක් තියෙනවා අපි ඒකට වෙලාව ගන්නමු කියන එකයි මම යෝජනා කරන්නේ. අපි වෙනදා කරන සම්ප්‍රදාය අනුව විශේෂයෙන් කියන්න දෙයක් නැත්නම් අපි වැඩසටහනේ නිමාව පිණිස එත්තවතා ചാති ගාථා සජ්ජහානාට පෙළඹු කියලාම යෝජනා කරනවා.